හෝති තී ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ඉහළ අරණී මේ පාතන ධර්ම දේශනා මාලාව සඳහා මේ දවස්වල ඉස්රායින් තියාගත්තේ ධර්ම මාතෘකාව වශයෙන් කොට්ඨපාද සූත්‍රයයි අපිට ගියේ පාර ආයක තුන්වෙනි සූත්‍ර දේශනා වශයෙන් තුන්වෙනි මාලාවේ තුන්වෙනි දේශනාව වශයෙන් කිව්වට ඒක ඇත්තටම ගණන් ඉලක්කම් වල වැරදිලක් හතර. ඒ අනුව අද මේ සැප්තැම්බර් මාසේ 26 වෙනිදා වෙනකොට පස්වෙනි අංකයයි මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට මේ ඉස්සරහින් තියාගත්තේ සර්වචනවාදී දේශනා කරන්න ඉදිච්ච සූත්‍ර පිටකයේ දීඝනිකාය කියන පොතේ සඳහන් වෙලා තියෙන පොට්ටපාද සූත්‍රය. ඒ සූත්‍රයේ පසුම් විට තමයි නමෙන්ද හේතු වෙලා තියෙන්නේ මේ සාකච්ඡාවට ප්‍රධාන පාර්ශවකාරය වෙලා තියෙන්නේ පොට්ටපාද පරිබ්‍රාජකයා. ඉතින් ඒදී සරුවචන් වහන්සේ පොට්ටපාද පරිබ්‍රාජකයා විසින් අසන්ට යෙදිච්ච මේ අபிසඤ්ඤා නිරෝධය කියන භාවනා වචනය තමයි තේමාව වෙන්නේ මේ සූත්‍රයේට. ඒකෙදී නිරෝධය කියලා කියන්නේ ගෙවන් කිරීම, ක්ෂය කිරීම, වැය කිරීම, විරංජනය කර දැමීම. ඊට සංඥා නිරෝධය කියලා කියන්නේ සංඥාව ජීවම් කිරීම, නිරෝධය කිරීම, වැය කිරීම, විරංජනය කර දැමීම. අභි කියන වචනයක් මේ වචනාර්ථය, ගම්භීරාර්ථය පිණිස සඳහන් කරලා තිනවා. ඒ කියන්නේ ආය නැත නොයනා තාලෙට වගේ අර්ථයක් තමයි ගන්න තියෙන්නේ. මේ සංඥාව කියන එක අනිත්‍ය ධර්මයක් වරින් වර ගෙවෙමින් වරින් වර ක්ෂය වෙමින් වරින් වර වැය වෙමින් නැවත උපදෙමින් නැවත වැඩෙමින් යන තත්වයක් තියෙනවා. මේ සංඥා නිරෝධයට මේ අභි කියන වචනේ දැමීමෙන් අදහස් කරලා තියෙන්නේ ආයේ නැවත නොපදනා තාලෙට මේ සංඥාව ගිවන් කිරීමට ක්‍රමයක් තියනවාද? නැත්නම් එහෙම තත්වයක් මේ ලෝකෙදී පුත් විඳින්න පුළුවන්ද? ඒක ආගමක ධර්මයක සඳහන් වෙනවද? නිස්ඨාවක් විදිහට එහෙනම් ඒක කොරමද කරන්න කියන ඉතින් ප්‍රසාරාශයක් වෙනවා. ඉතින් මේක සම්බන්ධයෙන් එවකට පැවතිච්ච මත මේ පළවෙනි දෙවෙනි දේශනා මාලාවේ පළවෙනි දෙවෙනි දේශනාවලදී අපි ඉදිරිපත් කරගත්තා. ඉතින් ਸਰවචනදේවා ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඒක සූත්‍රයට ඇතුල් වීමෙන් අපට පේනවා එදයි අදයි මේ සංඥා පිටිබඳව වෙනසක් නැහැ. ඔක්කොගෙම තියෙන්නේ ඒ අවුරුදු 2600කට ඉස්සර තිබුණු ඒ පාටලැවිලිම තමයි. ඉතින් ඒ පාටලැවිලි නැති කරලා එදත් ਸਰවචනාංශේ ධර්ම දේශනා කළා තියෙනවා. නමුත් ඇහිලා තියෙන බොහෝම සුළු පිරිසකට අර දුර්මත ටික අදත් ඒ වාගෙම තියෙනවා. ඒ නිසා අපි නැවතත් අදත් ඒ දුර්මත මෙහෙමයි ਸਰවචනංශ අයින් කරන්න හදන සම්‍යක් දෘෂ්ටිය යෝනිසමස්කාරය මෙහෙමයි කියලා තීරුම් කරන්න උත්සාහ කරනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් අපේ හිතේ ඒ ආහනකොට කලපදියන් වෙලා වෙනසක් වෙයිද කියලා. ඒ නිසා අපිට මේ අවුරුදු 2600 ජන විඥානයේ තුල පැහැදිලි වෙනසක් ඇති වෙලාම නැහැ. පැහැදිලිව ජන විඥානයේ තියෙන්නේ වැරදි මත ටිකමයි. ඒ කියන්නේ හරියට සර්වඥාන්සේ ලෝකෙට සේවයක් කිරුවේ නෑ වාගේ. නමුත් කියන්න තියෙන්නේ මෙච්චරයි. ඒ සේවයක් සර්වඥාන්සේගේ සේවයේ ගත්ත කට්ටිය ওই ජන විඥානේ රණ්ඩු කර කර ඉන්නේ නෑ. ඒගොල්ලෝ තමන්ගේ වැඩක් පැත්තකට වෙලා කරලා පිරිනිවන් වෙන එකයි වෙන්නේ. ඒගොල්ලෝ නෑ නියෝජනයකට රණ්ඩු කරන්නේ. ඒක නිසා භාවනා ජීවිතයේ අපේ තියෙන චිත්තක්ෂර ගත්තාම ඒ චිත්තක්ෂර වල මේ ජනතාව ලෝක ජනතාවට හා සමාන ප්‍රමාණයක් තියෙන මිත්‍යා මත මිත්‍යා දෘෂ්ටි වැරදි අදහස් නිවන් දකපු ප්‍රමාණයට හා සමාන පුංචි ප්‍රදේශයක අපිට මේ සංඥා නිරෝධයක් ගැන බුදුහාමුදුරන් ශ්‍රද්ධාවක් තියෙනවා අත්දැකීම් තියෙනවා අසුවිරු ඥාන තියෙනවා නමුත් ඒක නොගිනිය හැකි තරම් පුංචි නිතරම අපි ඉන්නේ නිත්‍ය සංඥා ඉතින් අපිට නැවත නැවත බණහන්න ඕනේ. නැවත නැවත සාකච්ඡා කරන්න ඕනේ. නැවත නැවත භාවනා කරන්න ඕනේ. කර කර බලන්න ඕනේ. අපි මේ මෙච්චර නිත්‍ය සංඥා රාශියක් මැද මේ ලේස මාත්‍ර වශයෙන් තියෙන අනිත්‍ය සංඥාට ඡන්දෙන් දිනන්න පුළුවන් වෙයි කියලා. ස්වාධීන අපේක්ෂකෙක් විදිහටයි මේ අනිත්‍ය සංඥාව මතුවෙන්නේ. ප්‍රසිද්ධ පක්ෂ නායකයෙක් විදියටයි නිච්ච සංඥාමසි අපි දන්න කොහොමඩක්වත් ස්වාධීන අපේක්ෂකයෙකුට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද ගන්න බෑ. ජනතාවට නම් පක්ෂේ ඔය මේ සීට් එක වගේ ගන්න පුළුවන්. මේ වගේ විශාල සටනක් තියෙනවා. මේ අනිත්‍ය සංඥාව මේ සංඥාචින අනිත්‍යත්වය දකින්නේ අනිත්‍යත්වෙමුත් අபிසඤ්ඤා නිරෝධය කියන ඇතිවීමින් නැතිවීම යන සංඥාව නෙවෙයි නැති නැති කරන්න පුළුවන්ද නැවතමතුණු වෙන ආතාලයට කියන එකයි මෙතන ප්‍රශ්නේ වශයෙන් ගන්න තියෙන්නේ. ඉතින් එතින් සර්වචනාංශයේ <clears throat> එකම ධ්‍රුවපදයක් විස්තර කරලා දෙනවා මේ සංඥාව පහළ වෙන්න හේතු ප්‍රත්‍යයට අනුවයි එහෙම නැතු මේ කවුරු කරපු එකක්වත් මනාව වෙන පහළ එකක්වත් නෙවෙයි ඒක හේතු ප්‍රත්‍යයට පහළ වෙනවා ඒකෝ ඒ ඒකෝ සංඥා උපජ්ජන්ති ඒකෝ සංඥා නිරුද්ධන්ති ඒක සංඥාවක් උපදිනකොට අනිත් එක මැරෙනවා ඒ අනිත් එක උපදිනකොට මේක මැරෙනවා එච්චරයි ඒක නැතු වෙන ඔකේ වෙන මොනම ගුඪ ධර්මයක්වත් නැහැ ඉතින් ඒ නිසා තමයි උපදින උපදින සංඥාව මේකයි මේකයි කියලා දැනගෙන ඉන්නවනම් නැත්තම් පොත් බැීමක් කරනවා නම් යාර දැනගන්න පුළුවන් තිබුණු සංඥාව කිසිම ලේස මාත්‍රයක් වලිගයක් මයිලයක් ඉතුරු නොකර මැරලා යනවා. ඊගාට අලුත් සංඥාවක් එනවා. නමුත් අපි අර මේ දෙක ගැටලන තෘෂ්ණාව නිසා අපිට එතනවා ගිය සංඥාවේ ගඳ, ගිය සංඥාවේ වලිගේ, ගිය සංඥාවේ මයිල් ගස් තාම තියෙනවා වගේ කියන. ඉතින් ඒ නිසා අපි පිරිමියෙක් කියලා ගත්ත මනුස්සය හැමදාම පිරිමියෙක් විදිහට තමයි ලෝකෙ පෙනී හිටින්නේ. මොන තරම් වෙනස් කෙරුවත් ඒ මනුස්සයා ඒ ගත්ත සංඥාවේ තරම්ම ඇටුවම් බහලා තියෙන්නේ. ඒ වගේම ස්ත්‍රියාවක් කියලා ගන්න කෙනා ඒක එහෙමමයි. මම ලස්සනයි කියලා ගන්න එකනා එහෙමමයි. මම කැතයි කියලා ගත්තොත් ඒක එහෙමමයි. කවදාකවත් කවුරුත් විශ්වාස කරන්නේ මේවා වරින් වර එහෙම වෙනස් වෙන දේවල් කියලා. ඒක වෙනස් කරන්න පුළුවන් කියන එක. ඒ නිසා සර්වචන් වහන්සේ ඒ සංයෝග වියෝග පරියාය සූත්‍රයේදී මේ ස්ත්‍රී භාව පුරුෂ භාව පවා පවතින උද්‍යප්පේ ඥාන දක්වා භවණයි එතනින් එහාට ගියන්නේ මනුස්සකම විතරයි. සියල්ල ඇතිව නැතිව යන දේවල් එතනින් එහාට ඔය ස්ත්‍රියන් කෙරේ පුරුෂයන් කෙරේ රාගයත් පුරුෂයන් කෙරේ ස්ත්‍රී රාගයත් එන්නේ ඒ තමන් මේ සංඥාව දැඩි කරගත්තොත් තමයි. සංඥාව වෙනස් වෙන සුළු දෙයක් ඕනම කෙනෙකුට ඕනම සංඥාවක් එන්න පුළුවන් තරම් පුළුල් මනසක් මනුස්ස මනස කියන්නේ අන්න ඒකට විරුද්ධ වෙලා ඉන්නවනම් ඔක්කොම සංඥාවල් වල යටපාදම වෙන මනුස්සකම මතුවේ. යම් ආකාරයකට තමයි මේ manussකමින් එහා ගිය පඬුරුපා මේ පදක්කම් පලඳන්න පටන් අරගත්තොත් ඒක වෙන්නේ manussකම කාබාසින වෙන manussකම නැති වෙනවා. ඒ නිසා අපිට මේ සංඥාවල් දුරවන් වෙන්න වෙන්න වෙන්න වෙන්න වෙන්න මොකද්ද manussකම මතුවෙන එකයි. බුදුහමසාර මහා පුරුෂ කියලා කියනවා. උන්වහන්සේට මේ සංඥාවල් මොනක්වත් නැහැ සංඥා වෙනකොට දන්නවා මේ ආවිල්ලා යන්න ආවේ කියලා. ඒක නිසා එකකටවත් හේතු වෙන්නේ නැහැ. ඒකට මම වාගේ කියාගන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා සරුවචනසේ මේ පොට්ටපාද සූත්‍රයේදී පොට්ටපාද පරිබ්‍රාජකයට පෙන්ලා දෙනවා ඊවම්පි සික්ඛා සංඥා උපජ්ජಂತಿ ඒවම්පි සික්ඛා සංඥා නිරුද්ධಂತಿ ඒක ඒකෝ සංඥා උපජ්ජಂತಿ ඒකෝ සංඥා නිරුද්ධಂತಿ ඒ නිසා අශික්ෂිතව ගත කරන කෙනාගේ හික්මීමක් නැති කෙනාගේ ඒ කර්මානුරූපව දෛවෝපගතෝ හේ සංඥාවල් වෙනවා හේ සංඥාවල් යනවා ඒක තිරිසං මනසකින් වෙනසක් වෙන්නේ නමුත් මේ සංඥා ඇවිත් යනවා එනවා යනවා එන එක නිසා තියෙන එක නැති වෙනවා කියනකොට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දැනගන්නවා එහෙමනම් ශික්ෂාවක් තිබුණොත් හික්මීමක් තිබුණොත් අපිට ඉස්සරහට එන සංඥාවල් නිසිනින්ද එනවා වෙනුවට යම් ප්‍රමාණයකට හසුරව ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ප්‍රයත්න කළොත් ශික්ෂාගරුක වුණොත් එකපාරට එන්නේ අර ආපු වේගෙට සංඥාවල් එනවා. ටික ටික ටික ටික ටික ටික මේක අපිට ඕන දිහාට හරව ගන්න පුළුවන් නිසා බුදුජානක කියනවා ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව ශික්ෂාට බහින්නේ කියලා. මේ බහින් බහින ශික්ෂාට ප්‍රතිඵල ලැබෙයි කියලා කහපාදීමක් කරන්නේ නැතුව හේතු කිරීමක් නැතුව ශික්ෂාට බහින්න ශද්ධාවෙන් බහැලක් හරියට රාජකාරියක් දේවකාරියක් වගේ ශික්ෂාව කරගෙන යන්න තමන් හිතුවට වැඩිය වේගෙ මුලදිනම් ටිකක් වෙයි අඩුයි පස්සේ ඕන ඕන දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. තමන්ට ඕන විදිහට මේ සංඥාට නාශලනු දා ගන්න පුළුවන් වෙනවා. කුර ගහ ගන්න පුළුවන් වෙනවා. විය ගහට පැද ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා ඊටාම ඉවසිල්ලෙන් ශික්ෂාගරුක වෙනවා නම් ඒ ශික්ෂාගරුක කෙනාට ටික කාලෙකින් අනිත් ලෝකයේ කාටවත් බැරි වුණාට තමන්ට තමන්ගේ සංඥාවල් පිළිබඳව යම් ප්‍රමාණයකට අඩු ගන්න වෙන්න තියෙන දේ දැනගන්න උනාට පස්සේ පශ්චාත්තාප නොවෙන්න එහෙම නැත්නම් Tamanට ඕන විදිහකට ඒක පොඩ්ඩක් හසුරවා ගන්න පුළුවන් තියෙන ඉඩ පහසුකමක් ලැබීම මනුෂ්‍ය ජීවිතයේ සක්විති රාජකමලත් වැඩි ලොකුයි. ඒක නිසා සරුවචාන්සේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ සංඥාවල් එකකින් එකක් ප්‍රතිස්ථාපනය කිරීමේ නයිසાર્ගික ක්‍රමයේ ප්‍රයෝජනෙට අරගෙන ප්‍රතිස්ථාපනය කරන්නේ දැනට තියෙන එක ජරා එකක්, ගුරුසු එකක්, නොසන්ඩාල එකක්, න්‍යායපත්‍යක් නැති එකක් අපිය දාශ භාවයටපත් කරන එකක්. අපි ඒක ඊට වඩා උදාසීන වෙච්ච ඊට වඩා ගොරෝසු නැති ඊට වඩා යම් ප්‍රමාණයක් අපිට දන්නා එකකින් හිමීට ප්‍රතිස්ථාපනය කරනවා. ඒක ඊටත් වඩා සියුම්, ඊටත් වඩා ශික්ෂාගරුක, ඊටත් වඩා උදාසීන දෙකින් ප්‍රතිස්ථාපනය කරගෙන කරගෙන කරගෙන යනකොට ජීවිතේ විචිත්‍රත්වය නම් අඩු වෙන්න ඉඩ තියෙනවා. නමුත් යම් ප්‍රමාණයක හික්මීමක් යම් ප්‍රමාණයක ශික්ෂාගරුකත්වයක් සම්ප්‍රමාණික ශිෂ්ඨාචාර භාවයක් යම් ප්‍රමාණයක සීතලකමක් ශීලවන්තකමක් හැදිච්ච ගතියක් එන්න පටන් ගන්නවා ඒකේන මේ ශික්ෂාව නිසා මේ සංඥාවල් කීකරු වෙන නිසා ආම්බන් වෙන නිසා මේචල් වෙන නිසා ඒ පුද්ගලයා රාජරාජ මහා මාත්‍යන් අතරට යන්න සුදුස්සෙක් වෙනවා අවලංගති නැතිලා යනවා ඔලොමල ගති නැතිලා යනවා තියෙනවා නම් ඒව නැති කරගන්න යාතුල පැහැදිලිවම ඇතුළතින්ම යාන්ත්‍රණයක් හරිනවා. ඉතින් මේකේ පළවෙනිම පියවර තමයි සෝවාන් වීම කියලා කියන්නේ. සෝවාන් වෙනකොට ආවේක්කප්පසාදයක් තමංගේ ශික්ෂාකනේ පහළ වෙනවා. පළක යම් යම් අඩුපාඩුකම් තියෙනවා ඒක පරණ තිබුණු ඇබ්බැහියට තියෙන්නේ. නමුත් මම මේක වහාම කියලා පිළියෙල කරන සමාදන් වෙලා සමා කරගෙන මම ආයිති සංවරයේ පිටනවා කියලා වසංගන් නැති ශික්ෂාවකට එනවා. ඉතින් එතෙන්ට එනකන් අර ගොරෝසු ශික්ෂාව සියුම් ශික්ෂාවකින් මාරු වෙනවා. නැත්නම් ශික්ෂාවකින් ශික්ෂාව මාරු වෙනවා කියන එක ගොරෝසු ශික්ෂාවකින් ගොරෝසු සංඥාවකින් සියුම් සංඥාවක් මාරු කිරීමේ වැඩ පිළිවෙල තමයි අපි ওই භාවනාදී විශේෂ පරියන්කදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බුදුහාමුදුරුත් මේ පොට්ටපාද සූත්‍රය විස්තර කරන්නේ අන්නේ විදිහට ඒ එක එකක් ගොරෝසු සංඥාවල් ඊට වඩා සියුම් සංඥාවක ප්‍රතිස්ථාපන ලොකු වෙනසක් එකවර බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ ඒක තව ටිකක් සියුම් සංඥාවකින් ප්‍රතිස්ථාපන වෙනවා. තව ටිකක් සියුම් සංඥාවකින් ප්‍රතිස්ථාපන වෙනවා. ඒක හරියට ගලන ගඟක මුල් හරියේදී එකතු වෙන ගලක් ඒ හරි ගොරෝසුයි, රළුපරළුයි. තුඩුකොන් අං සහිතයි. නැවත ඒ ගඟත් එක්ක පෙරලි පෙරලි පෙරලි පෙරලි යනකොට මැණික් කපන මිනිස්සෙක් කපනවටත් වැඩිය මේ ගල මට්ටම් කරලා රවුම් කරලා බෝල කරලා දෙනවා. කොහොම වෙනවද කියලා කාටවත් හිතන්න බෑ. ඒ තරමටම අර රණු මරලු ගාලා මේ වතුරේ වැදිලා. කැපෙන කැපිල්ල වගේ මේ සංඥාව සිං වෙනවා. උන්ටට මතක තියාගන්න ඔය කපන හැම වෙලාවෙම වෙන්නේ ගල ගෙවෙන එකයි. මණිකක් උනා කපනවා කියලා කියන්නේ මණිකේ ගල ගෙවෙන එකයි කියලා. පීයක් උනත් ගානකොට උපමට්ටම් උනාට ගෙවෙන්නේ ගෙවෙන එකයි. ඉතින් අපි ගාන්නේ පියෝප මට්ටම් ගන්න බුදුහාමුදුරු කෙනෙක් ඔබ දැනගත්තත් නොදැනගත්තත් ඔක ගාපන් ගන්නකොට ඔක ගෙවෙනවා. ඒ ගෙවීම තමයි Nirodhe කියලා කියන්නේ, ගෙවම් කරනවා කියන්නේ, ක්ෂය කරනවා කියන්නේ, වැය කරනවා කියන්නේ. ඉතින් අපි හොඳ පිහියක් වැඩි ගන්න නැතුව පාවිච්චි කරනවා. මොකද ඕක ওই මට්ටමේ තියෙන කොනයි නැත්තම් හුඟක් කලෙලියොත් ගෙවෙනවා කියලා. ඔය ගෙවෙන්නේ නැත්තම් තියුණු නැහැ. ඔලොමලයි. මොට්ට මොට්ට. ඉතින් බුදුජානනාංශ මේක අතට දීලා කියනවා වැඩ ගන්න කියලා. වැඩ ගන්න ගන්න ගෙවන්න වෙනවා. ගන්න ගන්න ගන්න කියනවා. ආන්නේ වගේ මේ සංඥාවල් ගෙවෙන හැටි මේ පොට්ටපාසූත්‍රයේ සඳහන් කරනවා මේ ගෙවන් කිරීමේ ක්‍රමේ සංඥාව හරහා විතරක් නෙවෙයි ඕනම රූප වේදනා සංඥා සංස්කාර විඥාන ගැන පහහරාම ਸਰවචනාචර විස්තර කරන්න පුළුවන්. පොට්ටපාසූත්‍රයේ තියෙන විශේෂත්වය තමයි ඒක මේ සංඥාව හරහා තමයි ගෙවන් කරන්නේ. ඒ නිසා සරුවචනanse සඳහන් කරන සාමාන්‍ය ප්‍රත්‍යඥය කාම සංඥාවේ ඉන්නේ. ඕලාරික අත්භව ප්‍රතිලාභේ කාම සංඥාවේ ඇහැට විශාල වශයෙන් විවිධ වර්ණ සහ හැඩතල පෙන්වීම සඳහායි අපි මේ අතිකාල සේවාවල් කරමින් ගන්ධනව වටයල්ලා ගිහලා හම්බ කරන්නේ. අපිටයි අපේ දරුවන්ටයි දැකපු නැති රූප පෙන්වන්න. නැත්තම් තැන් තැන් වල ගිහලා රූප බලන්න. ඒක නිසා අපි පුදුමාකාර මහන්සියක් කරනවා හැට රූප පෙන්වන්න. කනට සද්දාසන්න දේශ දේශාන්තරවල තියෙන විවිධ සංගීත රාග නාද නාද රටා භාණ්ඩ සංගීත උපකරණ තියාලු. නාසයට ගඳ සුවඳ වත්තන්න කරටට කටට රස කැවිල්ලන්න තුන් වේල මදි විවිධාකාර විදියට අම්බ කරනවා. ඒකට මේ යාන වාහන කොට මෙට්ටන් දැතිල කියලා මේ කායට පහස සඳහා අසීමිතයි. ඇත්තටම මේ වයසක මිනිසුන්ට තේරෙනවා ඒ පුංචි කාලේ තිබුණට වැඩිය දැන් විවිධ රූප ඕන කෙනෙකුට බොත්තමත් අත කළ පමණින් ගන්න පුළුවන් තරමට මොකද්ද තාක්ෂණික දිනුවක් තියෙනවා. හැම පොල්ලොත්තු පෙළකින්ම හොඳ නාදරට සංගීත ඇහෙනවා. ඕන කෙනෙකුට ඒ සංගීතයක් අහන්න පුළුවන්. ඒකම ඉස්සර රාජරාජ අමාත්‍යාදීන්ට සීමාලා තිබුණ කශ්මීර දේශේ මිහිරි සුවඳ ඕන කෙනෙකුට සාමාන්‍ය ගන්න පුළුවන්. මිහිරි රස ගැන කතා කරන එක සුද්දෙක් ලියලා තිනවා. ඉස්සර රජ්ජුරුවොත් කෑවේ පිලුණු වෙච්චයි කියලා. මහරජවරුත් කෑවේ පිලුණු වෙච්ච මොකද රසමස උලක් තියාගන්න ක්‍රමයක් නැහැ. දැන් ඕනේ හිඟන්නකොට පුළුවන් ඕනේ මැදපන්ති කියන පුළුවන් රාජරාජ අමාත්‍යවරු කාපු දේවල් කන්න උණුනේ කන්න පුළුවන්. ඒ තරම් ඒ වගේ යාන වාහන කොට මෙට්ට ඇඳ ඇතුලි ගත්තොත් අම්මා මුත්ත කාලවත් තිබුණ නැති සැප තියෙනවා. නමුත් මේ මොළ ධාතුවට මොකද වෙලා තියෙන්නේ? පිස්සු වැඩි. ඉන්දෙන් දෙන්න පිස්සු වැඩි. ඉන්නේ ඉන්නේ කපා කොට ගන්න පිටස වැඩි. ඉන්නේ ඉන්නේ අණු කපා කොට පිටස වැඩි. ඉන්නේ ඉන්නේ තෝතෝ වරපල කියා ගන්න පිටස වැඩි. මානසික අසහනෙ වැඩි. මානසික ආතතිය වැඩි. උදේ ගන්නේ දත් මිටි කකා. උදේ පාන්දර නැගිටින්නේ මහා මෙරක් කොළුවේ තියාන අද ඔක්කොම කරන්නේ කියලා. තේරම පචලක් පෙරදිලා තමයි ගුදියන්නේ. ඉතින් මේ දෙක අතරින් පේන්න තියෙනවා මේ කාම සංඥා, උරාලික කාම සංඥා මේ සාක්ෂණයට පිං සිද්ධ වෙන්න හදාගත්තට තැනකට ගිහිල්ලා නැහැ. ඒ නිසා මේ සංඥාවල් සරුවචාන්සේ සඳහන් කරනවා ත්‍රි සංහා සමාන ඕලාරික කාම සංඥා කියලා. කාම ගුණ ඕලාරික කාම ගුණ කියලා. ඉතින් අපි කරන්නේ මේ පිරිස වගේ ඇත්තෝ ඒ ගෙවල් දොරවල් සැප වාහන යාන වාහන අතහැරලා මේ වගේ සාමාන්‍ය දෙවේල වලදලා පැදුරක බුදියාගෙන ඉන්න අර කාම ගුණයන්ගෙන් වෙන් වෙනවා. කාම ගුණයන්ගෙන් වෙන් වෙලා අපි විවේකේ අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශුන්‍යකාරගත වෙලා අත පිට අත තියාගෙන අපේ හිත අර ඇතිවරගත්ත කාය විවේකෙ නැති කරගන්න චිත්ත විවේකෙ පිට භාවනා කරනට අර අතහැරලා දාපු හැම කාම ගුණයක්ම කාම සංඥා වශයෙන් ඇවිල්ලා වද දෙනවා. කචිත්තක්ෂණයකත් ඉත ඉතුරු කරන්නේ අර පංච නීවරණ වශයෙන් ඒ කාම ඡන්දය වද දෙනවා. එහෙම නැත්නම් ඒ ඕන කරන දේ දැන් මෙතන නැති වෙනකොට නුරුස්නාගතිය වශයෙන් වද වෙනවා. එහෙම නැත්නම් නිින්ද ගිහිල්ලා මේ හොයන්න ආපු චිත්ත විවිකේ වෙනුවට කාල කන්නි තත්ත්වයටපත් වෙනවා. එහෙනම් අතීතනාගත කල්පනා කරනවා අතීතනාගත කියන්නේම කාමෙමයි වෙන මොනක්වත් නැහැ. එහෙනම් සැක කරනවා අනේ මේ ආදී නිරාමිෂ සැකයක් අපිට මේ ජීවිත ගන්න පුළුවන්ද? එහෙනම් මෙච්චර ලෝක ජනතාව එහෙනම් මොකද මේ කාම පිටිපස්සේ යන්නේ අපිට පිස්සුවිට අපිට වයර් මාරු වෙලාද මේක හරියන එකක් නැහැ මට මේක හරියන එකක් නැහැ ඔය පොඩක් පොඩක් හම්ුණාට මේකට මෙච්චර කාලය ගත කරන්න ඕනද කියලා සැක කරනවා මේ ඔක්කොගෙන් පෙන්නන්නේ අපි අර කාම ගුණයන් නැතහැරියාට කාම සංඥාව යන්න යන්න තන එළවලෝ පහර දෙනවා නින්දෙතිත් පහර දෙනවා අරණිටවත් පාර දෙනවා. ඇත්තික වහගත්තත් පාර දෙනවා. ඇත්තික අරගත්තත් පාර දෙනවා. සක්මණට ගියත් පහර දෙනවා. ඒ ජීඳා වැඩ කරන්න ගියත් පහර දෙනවා. ගෙදර ගියත් පහර දෙනවා. ගෙදර ගියාට පස්සේ තන නැද්ද කිමිතරක් ආය ඇවිල්ලා කබලේ ලිපට යනවා අරන්නේ හිටියනම් හොඳයි කියලා. මෙහෙ ඉන්නකම් ගෙදර ගැන කල්පනා. මේකට කියනවා කාම සංඥා කියලා. කවදා හෝ කාම ගුණයන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන කාම ගුණයන්ගෙන් වෙන් වෙලා චිත්ත විවිධයකට කටයුතු කරන කෙනාට තමයි කියන්නේ කාම සංඥාවන් කොච්චර අනුකම්පා විරහිතව පහර දෙනවා කියලා. වමනා තුනත් අයින් කරන්න බෑ. අපි මෙතෙක් කල් කිව්වේ මේක වඩන එකයි. එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ අපි කාම ගුණයන්ට පහඳින කඹරන කාම රාජිනීගේ කාම රාජධානිය බත් බැලියෝ. වාල්ලු කිසිසේත්ම අපිට නෑ අපිට තියෙන කාම රාජිනීට පහඳින එක විතරයි. යා නටන නටන තාලට ගහන ගහන පදෙත් නටන විතරයි කියලා මේ කාම සංඥාවෙන් වෙන් කරන්න හදන මිනිස්සයා වැය කරන වැය කිරිල්ල කාය ජීවිත දෙකත් අපේක්ෂා নিরপেক্ষ වුණාට පස්සේ තමයි චිත්ත විවේකයක් ලැබෙන්නේ. තමන්ගේ කායත් තමන්ගේ ජීවිතයත් දෙකමත් අපේක්ෂාව අතහැරපු දවසට තමයි නැත්නම් දුරස් වුණාට පස්සේ තමයි කාම සංඥාවෙන් අයින් වෙන්නේ. ඒකට කාම සංඥාවෙන් අයින් වෙනවා කියන එක මේ පොට්ටපාස සූත්‍රයේ සඳහන් කරන්නේ නීවරණ ධර්මයෙන් අයින් වෙනවා. ඒ එක එක නීවරණ ධර්මයක් එක එක ධානාංගයක් මාර්ගෙන් තමයි අයින් කරන්නේ. කාම ගුණයන් නැත්නම් කාම ඡන්දය අයින් කරන්නේ චිතේ ඒකෝදි භාව සමාහිත ඒකග්ගතා කියන චෛසිකය. ඒ කියන්නේ කාම ගුණයන් කියන්නේ විවිධ අරමුණු දිගේ දුවන එක. සමාධි ඒකග්ගතා කියන්නේ එක අරමුණක ඉන්න එක. ওই දෙකම හිතේ තියෙන ಗುಣ නමුත් අපි දවස පුරාම අපේ දුවදරුවන් එකතු කරන නෑදෑයෙකු කරන වස්තු රසයකට කරන්නේ මොකද්ද අරමුණේ කරනකොට හිත පන්නන එකනේ කරන්නේ. ඒකනේ පොහසත්කම කියලා කියන්නේ. ඒකට බුදුහාර කියන්නේ පිස්සු ඇනිච්ච වඳුරෙක් වයි කියන්නේ. ඒ වෙනුවට ඒ කාර්මුණක හිත තියාගෙන ගියොත් අපිට වෙන්නේ මහා කම්මැලි දඟගෙයි දැම්මා හිරගේකට වැටුණා දඬුවමක් ලැබුවා වාගේ තමයි අපිට එක හැමදාම උදේට අපිට එකම ආහාර වේලක් හම්බ වෙන්නේ. අපිට හැමදාම දවල්ට හම්බෙන්නේ එක වගේ වේලක් නම් හැමදාම නිදාගන්න එක පැතුරේ නම් ගෙවල් මාරු වෙන්නේ නැත්තම් ඉතින් අපිට පේන්නේ අපි දුප්පත් කියලා. නමුත් සමාධිය කියලා කියන්නේ මේ හිත නැවත නැවතත් එකම අරමුණක ඒකෝදි භාවීම නැත්තම් සමාධිගත වීම. එතනින් ගියාම ද්වේෂය නුරුස්නා ගතිය වැරදි හොයන ගතිය, තමන්න තමන් ශාප කරගන්න ගතිය, තම හිතාන ඉන්න ලෝකය ඒ විදිහටම දුවන්නේ නැති වෙනකොට ඒ ඒ අකුරට වැඩ කරන්නේ නැති වෙනට එනකොට ඒ අසහනශීලී ගතියට උත්තරේ තමයි ප්‍රීතිය. භාවනදී හම්බෙන ප්‍රමෝදය, ප්‍රීතිය. ප්‍රීති ප්‍රමෝදයක් හිතේ අන්තමට හරිනවනම් ওই द्वේෂයට හිත ඉඳ නැහැ. ඒ නිසා අද ලෝකේ තියෙන දැනුම මේ දැනට සැපමැති නිසා හොයාගන්න සැප වෙන දැනුමක් නිසා ඒක තන්නේ කර ද්වේෂ මූලික දැනුමක් මුළු ලෝකායත විශ්ෙම. ඒක කවදාකවත් මානවයට හොඳ පිණිස හිටින්න බෑ. ඒ මිනිහට හොඳ පිණිස හිටින්නත් බෑ. දීර්ඝකාලීන වශයෙන් මේක ඇවිල්ලා තියෙන්නේ වර්තමාන මොහොත සැප නෑ කියන පදනම. ඒ තාකල් එක වැරදි. මිච්ඡා සංකල්ප. ඒ නිසා ලෝකායත විශ්න්තිගේ ඈතට ඈතට යන්න යන්න පිළිම වැඩි වෙනවා. මිනිගක් පස්සේ දුවන කාවා. ඒ වෙනුවට මේ වර්තමාන මොහොතේ මම දැන් මෙතන විතර සැපයක් තුල්ලෝකෙම නැහැ කියලා බැලුවොත් මොන පරිේශනද මොන මොකක්වත් ඕනේ කරන්නේ. එතකොට ප්‍රීතිය ප්‍රමෝදය පහරනවා දැනටමත් අපිට අවශ්‍ය කරන දේ ටික තියෙනවා. ඒ වගේම නිදිමතක් එන්නේ නැහැ අරමුණ මෙනෙහි කරනවා. ඒක කියන විත්තක්කේ කියලා. නිදිමතේ උඩ නිදිමතේ නිදිමතේ කියලා වෙනේ කරනවා. අරමුණේ ඉන්නකොට ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරනවා. සක්මන් කරනකොට වම දකුණු වශයෙන් මෙනෙහි කරන්න ඉඩපතින්නේ නැහැ. නමුත් අපිට ටිකක් වෙලා භාවනා හරියනට දැන් ඉතින් මෙනෙහි කෙරුවේ නැතුවත් කමක් නැහැ කියලා යන්න ගත්තොත් ඉදිමත වෙනවා. නමුත් සමහර වෙලාවල් වලට විතක්කේ මෙනෙහිකදී බලන්නට ඉදිමත නැතුව ඉන්න වෙලාවලුත් තියෙනවා. ඒ නිසා හරියටම යෝගාවචරය වාහනික ගියර් සෙට් එක වගේ දැනගන්න ඕනේ මේ යන කන්දේ හැටියට මේ බරේ හැටියට මේ ගියර් එක දාන්න ඕනේ කියලා. එනිසා කොහොමද ඒක උදුන රත් කරලා තියාගන්නේ? බොයිලර් බොයිල් කරලා තියාගෙන කොහොමද කියලා ගානට මේක රත් කරලා තියාිනවා කියන එක ඒ නිදිමත ගතිය විතක්කෙන් තමයි අපි උණු කරලා තියන්නේ. ඊට පස්සේ විචාර බුද්ධිය තියෙන තාකල් මේ ආස්වාසයමයි මේක ප්‍රස්වාසය නෙවෙයි හිතලුවක් නෙවෙයි මායමක් නෙවෙයි හීනයක් නෙවෙයි කියලා දන්නවනම් සැකයක් එන්නේ මේ ප්‍රස්වාසය ප්‍රස්වාසය වශයෙන් දන්නවනම් සැකයක් එන්නේ. ආස්වාසයල ප්‍රස්වාසයල පටලවා ගත්තොත් සැකයක් එනවා. ඒක හිතපු දෙයක්ද ආයාසයෙන් හුස්ම ගත්තද නිපකාම වෙනවද කියලා දන්නේ නැත්නම් සැකයක් වෙනවා. ඒ නිසා විචිකිච්ඡාවක් එන්න විදියක් නැහැ. යෝගාචර විතක්ක විචාර බුද්ධිය විචාරේ විචාර බුද්ධිය තියෙනවා. ඊමන්සන් නොන තියෙනවා. ඉතින් මේ විතක්කේ තියෙනවා විචාරේ නෝ. විතක්කේ තියෙනවා මම මේ ගිය ආශාසර මේ ප්‍රසආසර මේ වමට මේ දකුණට කියලා අරමුණු මාරු වෙන මාරු වෙලා සංඥා මාරු වෙන ඉඳ ඇරලා මේ එනේන සංඥාවට එනේන දැනුමට ඇති හැටියට මුණ දෙනවනම් එයා ඒකට ලෑස්ති වෙනවා මිසක් ඇයි මේක මෙහෙම වුනේ ඇයි මෙහෙම නොවුනේ ඇයි මට මේක ආවේ නැත්තේ කියලා අපේක්ෂාවක් නැහැ ප්‍රතිදී දන්න කෙනාට සැකයක් එන්නේ ඒ වගේම සුඛයක් ආස්වාසේ තියෙන ඒ සාන්ත සුන්දර ගතිය සමාජිත පිච සුඛය එහෙම නැත්නම් කියන සාන්ත ඒකට කියනවා සන්තෝචේව පනීතෝච කියලා සාන්ත ප්‍රතිබව දන්නවනේ ඒ කෙනාට අතීතය පිළිබඳ සැකේ හෝ අනාගතය පිළිබඳ තිගැස්මක් එන්නේ. ඉතින් මේ ටික නැතුව විතක්ක ਵਿਚාර පේචසුක එකග්ගතා තියෙන දෙයට ਸਰවඥාන්සේ සඳහන් කරලා තිනවා විවේක විතක් විවේකජම් පේචසුඛං විවේකජම් පීචසුඛං සුඛුම සච්ච සංඥාව. ඒකේ වෙන්නේ මොකක්ද අර කාම සංඥාව තලාගෙන ඔබාගෙන යඩපත් කරගෙන විවේක විවේකජම් පීතිසුඛං සුකුම සත්‍ය සංඥාව කියන එක එනවා. ඒකට මේ යෝගාවචරය දන්නවනම් මෙතෙක් කළා කාම ගුණයන් එක පෙරලා හිටපු අසුචි වලක වැටලා ගොඩේින් දඟලන පිරිසුදුකම කැමති තරුණයෙක් තරුණියක් වාගේ අර අසුචියෙන් ගැලවිලා මම දැන් ගොඩ ආවා. ඒ නිසා මගේ හිත ආරමුණට යනවා. ඒකේ පහළ වෙච්ච ප්‍රීතිය මට තේරෙනවා, නිජමත නැති බව තේරෙනවා, අතීත නාගතයට සැක නැහැ. හිත මේකේ හිටියයි කියලා. ඒකට ඒකට කියන්න පුළුවන් කාම ගුණයන්ගෙන් අයිතිව සහ මේ ධානාංග පහළ වීම නිසා ප්‍රථම ඥානය කියලා අපි සමාධි භාවනාදී උගන්වනවා. නමුත් භාවනා කරන ඕන කෙනෙකුට දැනගන්න පුළුවන් මේක ප්‍රථම ඥාන වගේ වශී කරලා හරියටම කාම සංඥාවෙන් වෙන් කරගෙන දැනගන්න ධ්‍යාන මට්ටම නැති වුණත් ධ්‍යාන වශී කෙරුවේ නැතත් දැන් මගේ හිතේ කාම ගුණයක් නැහැ අර ගුණේ හිත හිටියා විවේකජ මේ විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකග්ගතා සහිත පළවෙනි එහෙම නැත්නම් අර කාමයෙන් වෙන් වෙච්ච ගතිය ආවා කියලා දැනගන්න සංඥාව තියෙනවනම් අර දැනගන්න වෙනවා ඊට ඉස්සෙල්ලා තියෙන ගුරු සංඥාව තලාව බාගෙන තමයි මේ කියන්නේ කියලා. අපි ගියේ පාර එහෙම නැත්නම් කියනවනම් ගියවතාවේ ධර්ම දේශනාවට මේක තමයි අපි ඉස්සරහින් තියාගත්තේ. අද අපි යන්න හදන්නේ ඒ පළවෙනි ධ්‍යානයේ වගේ විවේකජ පීතිසුඛ සුකුම සත්‍ය සංඥාව ගත කරපු එකන ආයෙත් වැටෙනවා ඇස් දෙක අරපු ගමන් අර කාම සංඥාවට ආයෙත් රූප පේනවා සද්ද ඇහෙනවා ගන්ධ රස තේරෙනවා එතකොට යා ඒ කාම සංඥාවට වැටෙනවා ඒ නිසා ඒකේනා උත්සාහ කරනවා අර හෙට මම මේ පළවෙනි ධ්‍යානයට ඇවිල්ලා පළවෙනි ධ්‍යානේ අපව අපස්සට යන්න පුළුවන් ගතිය තියෙනනේ. අන්න එහෙම නැතුව මට පුළුවන්ද තව ඉස්සරහට යන්න කියලා. එතකොට යාට තේරෙනවා මේ විතක්ක ਵਿਚාර කියන චෛසික දෙක විවිධ අරමුණු වලට අදිනවා. විවිධ අරමුණට අදින නිසා කියන්නේ ධ්‍යානෙ ඉඳද්දිත් ධ්‍යාන පොඩ්ඩක් පිරීච්ච ගමන් විවිධ අරමුණට අදිනවා. අන්න ඒක නැති කිරීම සඳහා මම මේ විතක්ක ਵਿਚාර දෙක නැති. ඒ කියන්නේ මෙනෙහි කිරීමකින් තොරවම අරමුණේ හිත පවත්තන. මෙනෙහි කිරීමෙන් තොරවම සතිය පවත්තන. සතිය අල්ලා හිටින යකඩට කන්න මැල්ල වගේ අල්ලා හිටින සමාධියකට යන්න පුළුවන්. ඒකට මෙනෙහි කිරීමක් අවශ්‍ය කරන්නේ නැහැ. අනේ විවේකජ වීචක දෙක නැතුව ඒකේනා අවිතක්කං අවිචාරං අවිතක්ක ਵਿਚාර දෙකෙන්තර අවිතක්කං අවිචාරං විවේක ජම්පේච සුඛං සමාධිත සුකුම සත්‍ය සංඥාවට යනවා මේකට කියන්නේ සමාධි භාවනා ක්‍රම කියන්නේ ද්විතිය ධානය කියලා. නමුත් පටපාසෝතේ ද්විතිය ධානය කියන වචනේම සඳහන් කියන්නේ සමාධි තමත ක්‍රමෙත් තමයි විස්තර කරන්නේ. නමුත් භාවනා කරන කෙනා විපස්සනා කරන කෙනාට තේරෙනවා එළවෙලෝ පිටිපස්ස යමින් මම මේ ආස්වාස් ප්‍රසවාස දෙක මෙනෙහි කරන යන කෙනාට යම් වෙලාවක ආස්වාස් ප්‍රසවාස සියුම් වුණාට පස්සේ ආස්වාස් ප්‍රසවාසය මෙනෙහි කරගන්න බැරි තත්යකටපත් වෙනවා මොකද දෙකේ වෙනස නැති වෙනවා නැතුණාට පස්සේ ආයකන කලබල වෙන්නේ නැතුව කොහොමද සතිය තියෙනවනේ කොහොමද තරමුනේනේ මම හිත කැඩලා නැහෙනේ කියලා ආන්නර විදියට අරමුණ නොපෙනුනත් මෙනෙහි නොකලත් ඇයි තියෙන සමාධිය කඩා ගන්න තු හිටියොත් විවේකජ පීතිසුඛ සමාධිජ පීතිසුඛ සුකුම සංඥාවට නේ. එතකොට එයා තව මේ මණ්ඩි තියෙන භාජනයක මණ්ඩි මිදලා තව දුරටත් මණ්ඩි මිදුනා වගේ තැම්පත් වෙන්න පටන් ගන්නවා. අර ඉස්සර තිබුණාට වෙනසක් තියෙනවා. දැන් ධ්‍යාන භාවනා ක්‍රමේ නම් මේක ප්‍රථම ධ්‍යානද දෙවෙනි ධ්‍යානය කියලා දීර්ඝ වශිය කරා කොහුණක් හරහා යන්නේ. නමුත් භාවනා කරන කෙනා විපස්සනා කරන කෙනා එහෙම වශයක් නැති වුණාට ඉබේ යන්න පුළුවන් කමක් තියෙනවා නම් එයාට. මෙන්න මේ තිබුණට ඒ තවසින් වෙනවා. ඒකට දෙන්න තියෙන උපදේශය මොකද්ද? අරමුණ ගොරෝසුට තිබුණත්, සියුම්මට තිබුණත් සතිය කැඩලා නැත්තම් එහි මේ ගොරෝසු අරමුණ සියුම්ුනේ කියලා මේ සංඥා වෙනස් වුණාට ප්‍රශ්න කරගන්න යන්න එපා, සැක පොදවන්න යන්න එපා. එහෙමම ඒ යන අත එන්නේ එන්නේ කෙලෙස් අඩු වෙන ගතිය සහ ශික්ෂාවක් කරා යන බව නැත්නම් සතිය හරහා යන බව යෝගාචර නිතරම දැනගෙන යනවනම් එයාට පස්සට එනට වැඩිය මේකට ඉස්සරහට යන අනුග්‍රහ කරන්න පුළුවන්. ඒක නිසා කියනවා අත්තර බඳ වේදණ්ඩ කියන මිනිසයා ගොඩේදීම අත්තල අල්ලගන්නේ කියලා. ගොඩදී අත්තල ඕන්නේ හොඳට හයිය හේදන්න. නමුත් අත්තල අල්ලගෙන යනකොට මැදට යන්න යන්න මේ තනියේ දඬ වැලමතුළු වගේ හෙල්ලෙනවා. අත්වලත් හෙල්ලෙනවා. නමුත් යෝගාචර එන්නේ එන්නේ එන්නේ අර ස්ථිර තත්ත්වේ ඉඳලා හෙල්ලෙන තත්ත්වයට යන්නේ ක්‍රමයෙන් නිසා එයා හෙල්ලෙන හෙල්ලෙන තත්ත්වයට ආපහු වෙනවා වෙනුවට මේක තමයි ඒ දණ්ඩේ හැටි කියලා එහා පැත්තට යනවා එහා පැත්තට ගියාම අර වැලමතුළු තත්ත්වය ආය නැතිලා ආය හයිය පැත්තකට යනවා එහා කොනේ. අනිත් වගේ මේ සතිය මුලදීම අල්ලාගෙන සතිය ඇති කරගණ්ඩායි අරමුණක් වෙන්නේ. නමුත් අරමුණ ටික වේලාවකින් තුනී වෙන්න ඉඩ තියෙනවා. නමුත් සතිය තියෙනවා නම් මොකටද අරමුණ තුනි උනායි කියලාද ප්‍රශ්නේ. අරමුණ මෙනේ කරුවා නෑ කියලාද ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ සංදිස්ථානවලදී මේ කියන දේ තේරුම් ගන්න බැරි කෙනා හැම කියන වචනයක්ම පටලවා ගන්නවා. බාහනදී හැම වෙලාවෙම අවුල් කරගන්න. ඒක ඒ පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. අර ලක්ෂ වාරයක් කියලා දීලා එයාගේ සහයෝගය ගන්න ඕන භාවනාව. යගේ යොන්සුමංචකාරේ ගන්න ඕනේ භාවනාවට. මේ වගේ සතිය තියෙනවනම් අරමුණ සියුම් වුණත් විස්තර කරගන්න බැරි වුණත් නොදන්නා ශේෂ්ත්‍රයකට යනවා වගේ වුණත් පස්සට අඩියක් තිබ්බොත් කාලේ නාස්ති වීමක් වෙනවා. විනා කුසලයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේදී කාය ජීවිත නිර්පේක්ෂ ඉදිරියට යන්න ගියොත් ඒක නාතර ඉස්සර විවේක ජම්පීති සුඛං සුඛම සත්‍ය සංඥාව කියන එක සමාධි ජම්පීති සුඛං සුඛම සත්‍ය සංඥා කියලා ඊට වඩා සමාධි රසයෙන් වැඩි වෙච්ච සුඛම කියන සූක්ෂම සංඥාවකට යනවා. අර තිබුණු එකට වැඩිය සූක්ෂමයි. එතකොට දැන් එයා කාම ගුණයන් වෙන් කළා කාම ගුණයන්ගෙන් කාම ගුණයන් වෙන් කළා අඳුරගෙන කාම ගුණයන් කාම සංඥාවල් මාර්ගයෙන් අයින් කරනවා. කී කිය අතහරිනවා. ඊට පස්සේ කාම සංඥාවල් විවේක විවේකජම් පීච සුඛං සුඛම සත්‍ය සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ එතෙන්ද ගිහිල්ලා ඒක සමාධිචම් පීච සුඛං සුඛම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා. අන්නේ මේ එකින් එක එකින් එක ප්‍රතිස්ථාපනය කිරීම නිදර්ශනයක් වශයෙන් කියනවා නම් කියන දෙන්නේ බොම්බයි ලුණු ගෙඩියක පොතු වරිනවා ගන්න. බොම්බයි ලුණු ගෙඩිය පොත්ත පිටේක හරි පැංගිරි සහිතයි හරි ගොනෝසුයි. ඒකේ කොන ඉස්මතු වෙලා පේනවා. ඒකෙන් අල්ලලා ගලවපුවාම ඒක යට ඒ වාගේම පොත්තක් තියෙනවා කොන් දෙක පේන්නේ කොන් දෙක ගොඩාක් වෙලා යනවා ගලවන්න. නමුත් ඒක දවසක් විතර යනකොට වේලිච්චාම අර කොන් දෙක විරිච්චිලා ඉරියට. ඒකෙන් ගලවපුවාම ඒක අර තියෙනවා තව පොත්තක්. ඒකේ කොන් දෙක ඇලිලා තියෙනවා. ඊටාම සිව් ඥානයක් ඕනේ පොත්තට හානි නොවි කොනමතු කරගන්න. සෙලෝ ටේප් එකක් නැතර කරපතනවා. ඉතින් මේක හරියට අල්ලන්න අතගාලා කණෙකුට උනත් තේරෙනවා මෙන්න මෙතනයි කොන තියෙන්නේ කියලා. නමුත් ඒක පහුරු ගාලා තුවාල කරන්නේ නැතුව ඒක ගලවලා ඒක ගැලවට පස්සේ ඒ ශිල්පෙම ඊගාව පොතරක් තියෙනවා. ඉන්දියෙන්ද සියුම් එකක් මාර්ගයක් සිං එකක් මතුවෙනවා ගොරෝසු එක අයින් කරන්න අයින් කරන්න. අයින් කරන්න ඕනේ නෑ හැලෙනවා. සර්පෙක් හැවහලන්න වාගේ. මෙන්න මේ හැලෙන වෙලාවට අර හැලිච්ච හැවට ආදරය කරන්න එපා. ඔක පදක්කමකට එල්ලන්න යන්න එපා. එල්ල ගන්න යන්න එපා. දිනුන වෙනවයි කියලා කියන්නේ එන්නේ එන්නේ එන්නේ උරගෑ වැඩෙනවයි කියලා කියන්නේ තිබුණා හැව හැලෙන්න. අපි වෙලා තියෙන්නේ හැව උපාදි කෝට්ටයක් වගේ දාගන්න. අතාරපු කුණු කන්දල් සේරම ඔළුවේ තියාන තමයි භාවනාවට එන්නේ. භාවනාවේදී ඉදිරියට යනකොට ඔය තාන්න මාන ලාභ සත්කාර යඳුරුම්කම් පදක්කම් ටික කරේ දා ගන්න හදනවයි කියලා කියන්නේ අර හැලිච්ච හැව ආපහු කරේ දාගන්න එක. මේ උරගයාගේ මේක තියෙන. ඒක නිසා මේ එකක් එකක් එකක් එකක් කප කප කප කප මේ ඉදිරියට යන සියුම් ගමන සර්වචනාංශේ පෙන්වන්නේ වෙන ක්‍රමයක් නැහැ. වෙන එක පාරේ මේක කපලා පෙන්වන්න ක්‍රමයක් නැහැ. මේකෙන් තමයි සර්වචනාංශෙත් කියේ. ඉතින් සමහරට මේක වේගමදී. සමහරුන්න මේ හැම සංදිස්ථානෙදම අලුතෙන් කමටහන් දෙන්න ඕන අලුතෙන් කමටහන් සුද්ධ කරනවා අර කරපු එකම කරපන් කිව්වට එයාට තේරෙන්නේ අර අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා ගණන් හදන්න. එයාට කිව්වොත් මේ 110 ගානේ 1450ට කීයද කියලා හදුවොත් එයා කියනවා මට 110 කියන එක නම් තේනවා 1000ට හදන්නේ කොහොමද? 400ට හදන්නේ කොහොමද? 50ට හදන්නේ කොහොමද? ඉතින් කොලයක් ගන්න 1000ට මෙහෙමයි. ඉතින් ඒකට ඔය වාහය ඕනේ. ඉතින් අයිතිකට හදාගන්න. ඒ මාසයට තේරෙන්නේ නැහැ ණය ක්‍රමය. ඉතින් ණය ක්‍රමය තේරෙන්නේ නැති මිනිස්සයාට කොච්චර කාලයක් 100ට මෙච්චරම් 10ට මෙච්චරයි 400ට මෙච්චරයි 50ට මෙච්චරයි කියලා ගණන් හදන්න වෙයිද මේක පුරුදු වෙන්න වගේ නිසා පළවෙනි සැරේ කාම ගුණය නතරපු කෙනා කාම සංඥාවන් වද දෙන හැටි දැකලා මේ කාම සංඥාවන්ගෙන් දුරු කරන්න බණ භාවනාවක් කරලා අරමුණක හිත තැම්පත් වෙනකොට කාම සංඥාව වෙනකොට අරමුණේ විතක්කේ පහළ වෙලා විතක්කේ තමයි එල්ලෙන්න තියෙන වැල. අරමුණ විනය කිරීම තමයි එල්ලෙන්න තියෙන වැල. ඉතින් ඒක කාම ගුණයන් එනකොට, ද්වේෂය එනකොට, නිදිමත එනකොට අපි මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඒක සපයා ගන්නවා. නමුත් ටික වෙලා ගියා මෙනෙහි කිරීම අතහැරෙනවා. හැලෙනවා ඒ පොත්ත ගැලවෙනවා. ඊට පස්සේ අනේ මෙච්චර උදව් කරපු විතක්කේ මට නැතුව බෑ කියලා. ඒක කරේ දාගත්තොත් ගඟේ ගොඩ වුණාට පස්සේ පහුර කරේ තියාන යන මෝඩෙක් වගේ වෙනවා. ඒ විදිහට ඒ වෙලාවේ විතක්කේ අතහරින්නේ සදාකාලිකව නෙවෙයි. ආයෙ වුණොත් ගන්නවා. නමුත් මේ වෙලාවේ සතිය තියෙනවනම් අරමුණ සියුම් නම් මෙනේ කරන්න බැරි නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම යන්න දැනගන්නවා. එතකොට යාට ඊටදී සුක්කුම සමාධිත වූ සුක්කුම සත්‍ය සංඥාවට යන්න පුළුවන්. කාට හරි මේ එකක් අනිත් එකක් මාර්ග ප්‍රතිස්ථාපනය කිරීම. ඉදං නිසයි ඉදං පජහත කියන එකයි ਸਰවඥාන්සේ ක්‍රමේ මේ නිසා මේක අතහැරපන්. නමුත් මේ අල්ලගත්තේ දිගට ගෙන යන ඊගාවේ කෙරුවොත් මේක අතාරින්න. ඉනිමකට නගින එක උඩින් ඇද්ද ඇල්ලුවේ නැත්නම් යටින් පය උස්සන්න බෑ. ඒ උඩින් ඇඳල්ලවට පස්සේ ඊගාව ඇඳ ඇල්ලුවේ නැත්නම් ඊගාව පය උස්සන්න බෑ. අර අල්ලපු ඇඳ වෙලාවක පය තියෙන ඒකත් අතාරින්. ආන්නේ විදිහට එක එක අල්ලා අල්ලා අල්ලා අල්ලා ඉස්සරහට යනකොට සරුවතෙන් සඳහන් කර දෙනවා යාට වෙලාවක තේරෙනවා මම දැන් හිතේ ගෙදර දොර ඉනකොට වගේ කාම ගුණේනුත් නැහැ. කාම සංඥාවල් කියන නීවරණත් නැහැ. දැන් අරමුණක් නැහැ විතක්කත් නැහැ. ඒ වුණා ඒ වෙනුවට සමාජිත පීති සුඛ සුඛම සත්‍ය සංඥාවේ තියෙන. මිච්ඡර ලස්සන මේක විස්තර කළ සර්වඥන්සේ ඒ පාඨයේ නැවත සඳහන් කරනවා තස්මින් සමයේ සමාජිත පීති සුඛ සුඛම සත්‍ය සංඥී හෝති කියලා ඒ සංඥාවේ මම ඉන්න බව දැනුව පහළ වෙන එක. එතෙන්ට යන්නේක එකක් දැන් මම ඉන්නේ මෙන්න මෙතනයි කියලා දන්නේ එක ඊහා සමානම ලොකු දෙයක් ඒක හරියට රජ කෙනෙක් ඉෂපැන්වත් කරලා අභිෂේක කරනවා වගේ. ඒ මොකද මේ සංඥා නැති කෙනෙක් මේ සබේතලේ කවුරුත් නැහැ. නමුත් මේ මේ ගෙවන් කෙරුවේ මේකයි දැන් ඇවිල්ලා ඉන්නේ මේකයි කියලා දන්නේ නැත්නම් එයාට ඒක කිසිම ආනිසංස ලබන්න බෑ. ඒකේ බුද්ධියක් නෑ. ඒක හරියට අම්මා තාත්තා ඉන්නකම් කියනවා මේ ඉඩම් ටික උඹලා බෙදාන කාපල්ලයි කියලා. අම්මා තාත්තා මැරුණාට පස්සේ ගෙදර සහෝදර සහෝදර කාකොට ගන්නවා. ඉතින් ඌට ඉඩම් බෙදලා ඔප්පුව ගන්නකම් Tamanne බුද්ධියක් නෑ. පුළුවන් බලපාරය කාන කනවා. ආන්නේ වගේ තමයි ඊට අම්මලා දාත්ලා ඉන්නකොටම කියන්නේ මේක ඔය කියන සෙනෙහසාරියන්නේ රටේ නීතියට. ඕගොල්ලන් කැමති විදිහට කොපලා මගේ මට අල්ලක් හරි කමන්නේ තීන්දුවක බෙදලා දෙන්න කිව්වොත් බුද්ධිය තියෙනවා. නැත්නම් අම්මලා තාත්තමලා ගියාට පස්සේ මේ ඉඩම අපේ තමයි. නමුත් එක බඩවල දෙකට කඩාන ආපුව හතුරෙක් ඉන්නවා. ඕකා කරන්නේ අර ටික දේරම කනවා ඒකටවත් දෙන්නේ. ආන්නේ වගේ තමයි Tamange කොටා Taman වශයෙන් දන්නේ නැත්තම් අඳුරන්නේ නැත්තම් ඒක බුද්ධියක් නෑ. ඒ මේ සමාජිත පීතිසුඛ සුඛම සත්‍ය සංඥාව එකක්. ඒ සංඥාවයි මේ තියෙන්නේ කියලා දැනගන්න එක වෙන එකක්. බැලුව බැලමට නම් ඒක බුදුහාමරණ විතරයි තේරෙන්නේ. අපිට ඒක තේරුම් ගන්න බැරි වෙයි කියලා හිතනවා මොකද ඒ තරම්ම මේ නාම ධර්මයක් ගැන කතා කරන්නේ. නමුත් භාවනා කරනකොට කරනකොට අඩු ගානේ ඉස්සර පස්සර තියෙන මේ දෙකයි කියලා දන්නවනම් දැනගන්න පුළුවන් මම මේ ඝන ගමනේ මෙච්චර හැතැම්ම ගන්න තියෙන අඩු ගානේ මෙන්න මේ ප්‍රමාණය මම දැන් ගත කරන්න කියලා සාමාන්‍ය හැකියාවක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් හුඟ දෙනෙක් කියන්නේ ඒක ගුරුවරයෙක්ගෙන් අහනවා මට මෙහෙම වුණා දැන් මං කොතනද ඉන්නේ කියලා. ගුරුවරයා බලලා නෙමෙයිනේ කියන්නේ. කන බල්ලන් ගාලා නේ කියන්නේ ගුරුවරට අත්දකින්න බෑනේ. ඒ ගුරුවරයා කියන්නේ අර වචන ටික අහලා තමයි. ඒකත් එක විදිහක සැනසුමක් තමයි. නමුත් අන්තිමට මේ සූත්‍රයේ සර්වචන් සඳහන් කර තිනවා සමාජිත පීතිසුඛ සුකුම සත්‍ය සංඤී තස්මින් සමයේ හෝති. ඒක න දන්නවා මේට ඉස්සලා තිබුණේ මෙනෙහි කරමින් පවත්වන සමාධියක් දැන් මේ මෙනෙහි කරමින් පවත්වන සමාධිය මෙනෙහි කිරීමක් නැතුව සමාධිය ඔපණම් වෙලා පේනවා සමා විවේකයේ විතක්යෙන් තොර සමාධිය ප්‍රකට සූක්ෂම සංඥාවකට මගේ හිත ගියයි කියලා අන්නේ සංඤී වෙච්ච දවස් තමයි යාට ඒකේ ආස්වාදය ඒකේ සමාදන් වීම සාක්ෂාත් කරන්නේ වෙන්නේ මේකෙන් පේන්න තියෙන්නේ අපි ළඟ මේ සංඥාව පැටිලා පැටලිලා ඇමනිලා ගෝම සංකර වෙලා ඕන වෙලාවක තියෙනවා. ඒක වෙන් කරගන්න බැරි කමයි තියෙන්නේ. මේ පොළවේ 100.05 කරතරන් හැම තැනම තියෙනවා. කාටවත් ඒක වෙන් කරගන්න බෑ මොකද ඒ වෙන් කරන්න යන මුදල රත්තරන් කඩෙන් ගන්නවට වැඩිය වැඩි. යම් වෙලාවක ඒ ප්‍රශස්ත මට්ටමින් වැඩි වුණොත් විතරයි ආයෝජකේ සල්ලි දාලා රත්තරන් කරන්න යන්නේ. මොකද වෙන් කිරීමේ කටයුත්ත හරි වේදනනිකයි. ලාභ සහිත වෙන්න නම් පොළවේ මීට වැඩිය රත්තරන් තියෙනවා. නමුත් තියෙන බව දැනගන්න එක එකක්. දැනගෙන ඒක වෙන් කරගත්තේ නැත්නම් බිස්නස් නැහැ. ඒ නිසා අපේ හිතවල හැම වෙලාවෙදීම සමත වශයෙන් හෝ සම විපස්සනා වශයෙන් මේ සංඥා தত্ত্ব තියෙනවා. ඒක මනුෂ්‍යකම දෙනකොට පැකට් එක ඇතුලේ තියෙන එකක්. අපි දන්නේ නැහැ. ඒක නිසා කලවම් වෙලා තියෙනවා. රත්තරන් ටික පසුත් එක කලවම් වෙලා තියෙනකොට මොන විදියෙන්වත් ඒ රත්තරන් කියලා නමක් මට ආවිච්ච වෙන්නේ නැහැ. ඒක නිසාම පංසු දෝන සූත්‍රය කියලා සර්වචන්සේ සූත්‍රයක් පෙන්වනවා. ඉතලා රළු බරළු අයින් කරපන්. අයින් කරලා ඉවරලා මඩ හොදලා අරපන්. ඊට පස්සේ රොන් මඩ අත අරපන්. ඊට පස්සේ රත්තරන් කෑල්ල වටේ ගෑවිලා තියෙන කහට අයින් කරපන්. අන්නේ විදිහට තමයි අපි ඉස්සරහම කාමය අයින් කරනවා. ඒක කාම සංඥාව අයින් කරනවා. ඊට පස්සේ විතක්ක ਵਿਚාර දෙක අයින් කරනවා. එතකොට තමයි මේ සමාජිත සමාධියෙන් හටගත් ආ වූ ඊටාම සූක්ෂම සංඥාවක් එනවා. අන්නේ ඇවිල්ලා එක චිත්තක්ෂණයක් තියෙන්න පුළුවන්. දෙක තුනක් තියෙන්න පුළුවන්. විනාඩි දෙක තුනක් තියෙන්න පුළුවන්. ඒක නා දන්නවනම් මීට ඉස්ලාම මෙනෙහි කරමින් කෙරුවේ. දැන් මෙනෙහි කරමින් පවත්වන සමාධියට වැඩිය උතුම් සමාධියක් තමයි මෙනෙහි නොකරමින් පවත්වන සමාධිය. ඒක හරියට කියනවා නම් බයිසිකල් එකේ හැන්ඩල් එක අල්ලගෙන පදිනවට වැඩිය ලොකු දක්ෂකමක් තියෙනවනේ හැන්ඩල් එක අතහැරලා පදින්න. ආධුනිකයට බෑ. ආධුනිකයා අත් දෙකම අල්ලගෙන හයියෙන් කරන තව කෙනෙක් අල්ලලා තමයි පුරුදු වෙන්නේ. ඔය පුරුදු වෙලා ගැම්ම ගත්තට පස්සේ යාට පුළුවන් හැන්ඩල් එක අතහැරලා පදින්න. අතහැරලා පදිල්ල දක්ෂකමක්. ඒ වගේ තමයි විතක්ක ਵਿਚාර දෙක බයිසිකල් එකේ හැන්ඩල් එක අල්ලගන්නේ. විතක්ක ਵਿਚාර දෙකෙන් තොරව ගැම්මට එහාට මෙහාට ඇඟ නමලා බයිසිකල් එක වලක්වම ගාරවන යන්න පුළුවන් තරමට කන්දක නැම්මක ගන්න පුළුවන් තත්ත්වයට යන්න පුළුවන් මේ මිනිස්සු දක්ෂයි. ඉතින් මේක එතෙන්ද ගිය කෙනාට උනන්දුකාරක අධිෂ්ඨාන ශක්තිය වඩන චිත්ත ශක්තිය වඩන එක. ගියේ නැති කෙනාට කතා කරනකොට මොනවා මේ හාමුදුරුවෝ කතා කරනවද දන්නේ අපිට මේ ග්‍රීක්ද තේරෙන්නේ නැහැ මොනවද තේරෙන්නේ නැහැ කියලා අවුල් වෙනවා. ඒ නිසා අපිට මේ වගේ ධර්ම දේශනාවක් එක විනාඩි 10කින් 15කින් පැයකින් කරන්න කරලා කරලා එකක් උගන්වලා ඒක ටිකක් පටල කරලා වරද්දලා තල්ල කඩාගෙන දත බිම ඇනගෙන ආයෙත් දවසේ කර කර කර කර තමයි යන්නේ. ඉසපට්ඨපා සූත්‍රය බොහොම දිග සූත්‍රයක්. ඒකෙදි මේ මුල හරියක් මේ ගත කරන්නේ මේ සමාධිය එන තමයි නීවරණ එන තමයි පරිඋත්ථාන කෙලෙස් අයින් කරගෙන යනකොට ඒකත් එක කැපුමෙන් කපන්නේ නැහැ. කැපුම් හතරකින් පහකින් ටික ටික ටික ටික කප කපා කප කපා ගිවම් කර කර ගිවා කර කර යන්නේ හැමදාම ගියක ආය මුලට යනවා මුලින්දලා හෙටත් ආය සුද්ධ කරනවා ආයෙන් දවසේ ආය මුලට යනවා ආය සුද්ධ කරන යනවා ඒකට ගොවිතැනක් වැඩ කරන මිනිස්සුක හැම කන් එකටම පස්සේ ආය බින්දගමක් කරන්න ඕනේ ආය නිරි සහින්න ඕනේ සහලා හදන්නමුත් අස්වද්දන තරම් අමාරු නැහැ අස්වද්දන තරම් ගල් මුල් අයින් කරන්න මේ මේ මට්ටම් කිලි නෑ. නමුත් හැම කන් එකටම අලුත් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි ගැහුවොත් බේතක් එම තනකොළ නොෙන්න භෝගෙ ඉන්නෙත් නෑ. භෝගෙත් මැරලා යනවා. ඒ නිසා මේ හටන තමයි තියෙන්නේ. නිසා මේ මේ කියන සමාධිජ සුකුම සත්‍ය සංඥාවට ආවත් පීති සුඛ සුකුම සත්‍ය සංඥාට ආවත් පහුවෙන්ද ආය කාම ගුණයට වැටෙනවා. ආය කාම ගුණය දැනගන්න එක සංඥාවක් විතරයි. කාම ගුණේ කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරන කාමයේ අතහැරලා පැත්තකට ලැජ්ජ බලන්න. ඊට පස්සේ කාම සංඥා එනකොට දැනගන්න ඕන ඕක මේ ස්වභාවයේ හේතු ප්‍රත්‍යයෙන් ඉන්නේ මම අරමුණකට හිතේදීමෙන් අරමුණකට නිවේෂණය කිරීමෙන් ඇසුරු කිරීමෙන් අරමුණු විවිධ අරමුණු දිගේ දුවන ගතිය නතර කරන්න ඊට පස්සේ මේ අරමුණ ඉන්නකොට ඉන්නකොට ගේ වෙනවා ඒක බුදුහාමුදුර කරන දෙයක්වත් බෝධකාවචර කරන්න ගන්නේ. ඒ ගේ වෙනකොට කලබල වෙන්න එපා. ඕක දුන්නේ අර කාම කොට යන්නේ කරන්න විතරයි. ඔය අරමුණත් ගෙවෙනවා. ගෙවෙනකොට සංඥාවත් ගෙවෙනවා. ආන්නෙමක වෙනකොට සතිය කරනවා කියලා සැක නොහිතන තාලෙට සමාධිය කැඩුනා කියලා සැක නොහිතන තාලෙට නිින්ද නොයනවා කියලා සැක නොහිතන තාලෙට අරමුණ ආයෙන් ආයාසයෙන් හුස්ම අරගෙන ගොරෝසු කරන්නේ කියලා සැක නැතුව කරන්න පුළුවන් තරමට කියලා තියෙන දක්ෂ යෝගාචරය තමයි. එයාට තමයි දක්ෂ යෝගාචරය කියලා කියන්නේ. හැබැයි එයාට උනත් අනිද්දාස පටන් ගන්නකොට ආය කාමගුණයෙන් පටන් ගන්නවා. ඒ නිසා මේක නැවත නැවතත් ඒ පාරෙම හොද හොද හොද හොදා සුද්ධ කර කර සුද්ධ කර කර යන කිනාට ඇති දැනුම ඒ අතර ධාරහ ක්‍රමවේදී හරයන දැනුම බුදුහාමුදුරන්ගේ නෙවෙයි. ඒක තමන්ගේම අත්පුරුද්ද. කලපුරුද්ද. මේ කලපුරුද්ද ගන්න බුදුහාමුදුර තමන් කරපු හැටි පෙන්නලා දෙනවා. කරපු හැටිමයි පෙළ දෙන දෙයියන් දීප ක්‍රමයක්වත් ඉන්ද්‍රජාලයක්වත් මන්ත්‍රයක්වත් යන්ත්‍රයක්වත් නැහැ. මේක කරන්න කර කර යනකොට මේ වගේ සුකුම සත්‍ය සංඥාවල් හරහා තිබුණු තිබුණු ගොරෝසු සංඥා ගෙවි යනවා පැන්සලක් කුල් කරනවා ලහ. පැන්සලක් කුල් කරන් කුල් කරන් ගෙවෙනවා. ඊට බඳවපත් වෙන්න පත් වෙන්න ගෙවෙනවා. පියක් ගන්න ගන්න ගෙවෙනවා. ගලක් අඟ දිගේ පෙරලි පෙරලි බෝල වෙන්න වෙන්න වෙන්න ගෙවෙනවා. ඉතින් අපි අර ගෙවීම දකින්න නැතුව කතා කරාට සර්වචන්ස මේ පොට්ටපාද සූත්‍රය පෙන්වන්නේ ඒ සංඥාව ගෙවි යන ක්‍රමයකට. ඉතින් මේ යෝගාවචරය පරියන්කේදී මේ වගේ තාම සමාධිජ සුකුම සත්‍ය සංඥාවට ගියාට සක්මණේදී මෙච්චර දැන නැති වෙන්න ඉඩ තියෙනවා. සක්මණේදී සංඥාව ආය ගොරෝසු වෙනවා. නමුත් ඊයේ සක්මණට වැඩිය අද සක්මණේ ටිකක් සියුම් වෙන බතියක් තේරෙනවා. ඒ සක්මණෙන් ගිහලා ගෙදර දොර වැටවලට ගියාම ආය ගොරෝසු වෙනවා. ගෙදර ගෑනිට කතා කරන්න ඕන බියට අත කැපෙනවා, දත හැපෙනවා, අත පිච්චෙනවා. ඒකට සංඥාවල් ගොරෝසු. නමුත් වෙන්න තරම් හැලහැපිලි අඩුයි. ටික ටික අඩු වෙනවා කියලා ඒ සක්මන අමාරු පරියන්කත් එක තන්තන්නේ කරන්නේ. පරියන්කේ අමාරුයි සක්මනත් එක්ක. එදිනදා වැඩත් එක්ක. හැම වැඩකදීම Tamange මේ විදිහට හැලහැප්පිලි අඩු වෙලා බොහොම ටික ටික ටික ටික ශිෂ්ටාචාර වෙන ගතිය පේනවනම් ඒ යෝගාචර දැනගන්න මේක ඉක්මන් කරන්න යන්න නරකයි. නමුත් ඊයේ Tamanට යම් දැනුමුතුකමක් තිබුණා නම් ක්‍රමවේදයක් තිබුණා නම් එච්චරම තමයි ලොකු දෙයක්. වෙන කාටවත් උදව් කරන්න බෑ. ඒකම නැවත නැවත යොදවලා යන්න යන්න යන්න මේ සමාධිජ සුකුම සත්‍ය සංඥාව ඊටත් වඩා තවත් සියුම් සංඥාවකින් අයින් කරනවා. අයින් කරලා පස්සේ තමයි තියෙනවා මේක මහා ලුකට කතා කරාට මේකත් ඒ වෙලාවට ගුරුසුක අයින් කරන්න ගත් එකක් විතරයි. දැන් මේක අයින් කරන්න ඊට වැඩිය සියුම් එකක් ගන්න. ඒක උපමාවට කියන්නේ මේ කකුල කට්ටක් අනිච්චාම ඇනිච්ච කට්ටකදී සියුම් කට්ටක් ඕනේ අර කට්ට අයින් කරන්න. කට්ටක් අයින් කරන්න වෙන උපකරණකින් බෑ. කට්ටෙමයි අයින් කරන්න. දැන් පිච්චිච්චාම දාන්නේ පිච්චිච්ච තෙල්. පිච්චිච්ච තලෙන් විතරයි පිච්චිච්ච තුවාලේ තනිව කරන්නේ. ඒ නිසා ඒකින් එක ඒකින් එක අයින් කරන යනවා මේක සාමාන්‍යයෙන් ගොඩේ කතාව කියන්නේ හොරෙක් අල්ලන්න හොරෙක්ම තියන්න. හොරා තමයි දන්නේ ඒ හොරා ඇවිල්ලා වැඩ කරන්නේ නැහැ. සාමාන්‍ය ශිෂ්ටාචාර මනුස්සයට තේරෙන්නේ නැහැ. ඒ නිසා හොරෙක් අල්ලන්න ඕන හොරෙක් තියන්න. බුදුජානක අපිට අපිට කෙලෙස් වලට ගහන ක්‍රමයටම උන්වහන්සේ කෙලෙස් වලට ගහන්නේ කෙලෙස් කරන ප්‍රෝඩාවල් දැනගෙන. ඒ නිසා මේ වගේ සමාජික පීතිසුඛ සුකුම සත්‍ය සංඥාට ගියේ කරා මම දැන් බ්‍රහ්ම ලෝකේ ඉන්නවයි කියලා අඬහැර පාන්න ගියොත් හෙට කක්ක ගොඩට වැටෙනවා. හෙට දැනගන්න ඕනේ හෙටත් මං ආයෙත් කාම ගුණයට වැටෙනවා. ඒ කාම ගුණේ ඉඳලා මෙතෙන් යනකම් මයි ක්‍රමශා විදි ටික විතරයි. මේක නිෂ්ඨාව නෙවෙයි. තව ඉස්සරහට යන්න ඕනේ. අනේ විදිහට එකින් එක එකින් එක ප්‍රතිස්ථාපනය කරන යන ගමනක් නිසා සර්වචන්ස් කියන්නේ අනුපුබ්බ කික්‍රියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ පටිපදා එකින් එක එකින් එක සුද්ධ කරමින් යනවා. ඒකට කියනවා අනුපුබ්බ පටිපදා. අනුපූර්වෙන් යන්නේ. ඒ නිසා මේ පිළිදෙකට බණ කියන්නේ ගියාම දෙන්නේක් එක තැන නැහැ. මේ මේ ඉන්න එකනට තේරෙනකොට ඉස්රායිල් එකනට කියනවා අයියෝ ඊයේ කියුවේ කොහොමයි කරන්නේ ඕක අහන්නින්න ඕනේද මේ ළඟදිත් මට එක්කෙනෙක්ව ස්වාමීන් වහන්සේ එක බණක් කියන ගම කාරණා තේරුම් ගන්න බණ 17ක් 18ක් අහන්න ඕනේ බැරිද ස්වාමීන් වහන්සේ 17 18 එකට කරලා දෙන්න කියලා. එයාට තේරෙන්නේ මේ එකම දේ කියනවා. අහු නැති මනස හිතනවා මේ ගැඹුරු ධර්ම අපි වගේ ගිහියන්ට කතා කරන ඕවා මේ අරණ්‍යයකට භික්ෂුන් වහන්සේලාට කියන්න ඕන දේවල්. මේ දවස් දෙකට භාවනා කරන්න ආපු අයට මොකටද ඔය ගැඹුරු කතා කතා කරන්න කියලා පල්ලා හින්න කට්ටිය බයි. ඇහිච්ච එක නගෙන අම්මෝ බුදුහාමුදුරු වගේ ස්වාමීන් වහන්සේ මටම කිව්වා වගේ කියලා එයා මහා ලෝකෙට කියන ඔය ඔක්කොමලා පච කියන්නේ. තුන් දෙනාම නිකන් කට් කට්ට කට්ට කට්ට කියන කතා. ඌ හෙට වෙනස් වෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ බුදුමන කියන එක. බණ කියන්නේ එකම දේ නැවත නැත් කියනකොට තමයි මේ අකා බණ කියනවා කියලා කියන්නේ. ඒ නිසා අපිට තියෙන්නේ බණට ගෞරවයෙන් නැවත නැවත අහන්න අහනකොට අහනකොට උඩින් කියන කතාව වෙනයි යටින් තේමාවක් යනවා. ඒ තේමාව අල්ලගත්තට පස්සේ ඒ තේමාවේ ඒ පසුබිමට සාපේක්ෂව දෙන විවිධ නිදර්ශන රූපක උපමා ඒ රූපක උපමා වල තේමාව නැහැ. තේමාව තේරුම් ගත්තට පස්සේ තේරෙනවා බුදුජානහන්තේ 84000 ධර්මස්කන්ධේ දේශනා කරාට මේ ගොරෝසු දේ සිවුන් දේ ප්‍රතිස්ථාපනය කිරීම තමයි දිගටම තියෙන්නේ. ඒ නිසා අපි ගොරෝසු දේ ගොරෝසු දේ වශයෙන් දැනගන්න ඕනේ. සියුම් දේ සියුම් වශයෙන් දැනගන්න ඕනේ. මේ ගොරෝසු දේ සියුම් දේන් ප්‍රතිස්ථාපනය වුණත් දන්නේ නැත්නම් බූරුවගේ පිටේ අකුරු බැඳා වගේ තමයි. ප්‍රතිස්ථාපනය වෙනකොට මේ සිද්ධිය දන්නවනම් එතකොට බුදුන් සිහි වෙනවා. ධර්මයේ සිහි වෙනවා. සංඝයා සිහි වෙනවා. සීලයේ සිහි වෙනවා. ඒක නිසා සුකුම සමාජිත පීති සුඛ සුකුම සත්‍ය සංඥාව ආවට පස්සේ සමාධිජ පීති සුඛ සුකුම සත්‍ය සංඥී. මේ සංඥා තීරුම් ගත කෙනෙක් බවට පත් වෙනා මේ දෙක අකාලිකවම සිදුවේ. කාලයක් ගන්නෑ. නමුත් සංඥාව තියෙන එක නම් මේ සංඥාවේ ඉන්න බව තේරුම් ගත්ත බව කියා ගන්න බැරි නම් ඒක සමාදම් වෙන්නේ නැත්නම් ඒක සාක්ෂාත් කරණයක් නැත්නම් එයාට බුද්ධියක් නැහැ. ඒක නිසා අපි නිතරම ඒ යම් කිසි ප්‍රයත්නයක් නිසා මේ தත්තට ආවට පස්සේ ඒක සංසන්දනාත්මකව අර ඉස්සර තිබුණේකට වඩා මේක සියුම් වුණා කියන එක දැනගෙන ඒක බුද්ධිය අල්ලගෙන අයියෙන් අල්ල ගන්නවා කියන එක නෙවෙයි තියෙන්නේ. මේ ක්‍රමයේ තමයි යන්නේ කියලා තේරුම් ගත්තට පස්සේ ඒකට මේ භාවනා මධ්‍යස්ථානිකම ඉන්නුවන්නේ නැහැ. ඒ ජීඳා කටයුතු කරනකොට සියුම් වීම වෙනවා. හිටගෙන ඉන්නකොටත් වෙනවා. ඉඳගෙන ඉන්නකොටත් වෙනවා. අපි පටන් ගන්නකොට නම් සිල් අරගෙන සුදු ඇඳගෙන හෙල්ලෙන්නේ නැතුව පරියන්කෙන් ඉඳගෙන ආනාපානෙ වගේ එක දෙයක් කරන්න පටන් ගත්තට තියෙන්නේ ඉන්න කොතනක හිටියත් ලොකු සාධලියල් තියෙනවා තියෙන තැටින් පටන් ගන්න දන්න දෙයින් පටන් ගන්න. කවුරු හරි හිතනවා මේ මේ දේ තියෙන්න ඕනේ මේ දැනුම තියෙන්න ඕනේ කියලා ඒක කවදාවත් පටන් ගන්න බෑ. ඕනම භාවනාවක් දන තැනින් පටන් ගන්න පුළුවන් තියෙන තැනින් පටන් ගන්න පුළුවන්. එතකොට එන්නේ එන්නේ සියුම් බීම සිදු වෙනවා නම් ඒ සියුම් වීම ගංගේ ගලාගෙන යන ගඟක් ගලක් කැපෙනවා වාගේ පැන්සලක් එන්නින් දෙන්නින් උල් කරගෙන උල් කරගෙන යනවා වාගේ පියක් ගන්නවා වගේ තමයි සියුම් වේගන යනවනේ ඒක මම අර කිව්වා වගේ රූප වේදනා සංඥා සංකාර කියන ඕන පැත්තකින් කියචා. මේ පොට්ටපාය සූත්‍රය සඳහන් කරන්නේ සංඥාට සාපේක්ෂව. ඒ නිසා හැම කෙනෙක්ම මේ සිදුවෙන වෙනසට අවදි වෙලා එළඹ ඉඳලා උච්චන්න වෙලා ආසන්න වෙලා එක දැනගත්තොත් එයා gedara තියෙන දෙයක් ගැන දන්නේ. අපේ වෙලා තියෙන අපි අනුන්ගේ දේවල් ගැන හොයන්නේ. ඇතුළේ වෙන දේවල් නෙවෙයි හොයන්නේ. එතකොට ඒකේ සීමාවක් කරන්න බෑ. ඒ නිසා හැම වෙලාවෙම අපිට මේක කරන්න බෑ. හැම කරන හැම ප්‍රයත්නෙදීම සාර්ථක වෙන්නේ නිසා සාර්ථක වීම පිළිවෙලකට යන්න නම් අපි හරි ගියත් වැරදුනත් නිත්‍ය කාලසටහන දිගට කරගෙන යන ගමන් පසු විමසමුකුත් කෙරෙනවා. ඒකට තවදි වෙලා ගියොත් අපිට තේරෙයි අපි ටික ටික ටික ටික ගෙවම් කරමින් ඒ પરමාර්ථයට යන්නේ ඒක නිකන් අපි පැත්තේ ගම මේ කතාවක් තියෙනවා සිරීපාද යන්න කියලා හිතාගෙන අපි මොන දේ කෙරුවත් අපන හැම පියවරකින්ම බද්මෙට ලක් අපි මේ සිරීපාදයට යන බත් බඳින්න කේල් ගහගාවට යන්නේ කේල් කොලයක් කපන්න නමුත් ඒ ගමනුත් වෙන්නේ සිරීපාද ගමනට පියවරක් ලක් ඒක නිසා ටික ටික ටික ටික මේ සුද්ධ වෙන පිරිසුදුව තමයි සමාදන් වෙමින් සාදුකාර දිදී යනවනම් අපි හැම වෙලාවෙම නිවන පැත්තට යන්නේ. එහෙම නැත්නම් අපිට කියන්න තියෙන අයියෝ ඊයේ තිබුණ සීලියද කැඩුනා ඊයේ තියෙන සමාධියද කැඩුනා ඊයේ තිබුණ සතිය කැඩුනා කියලා පශ්චාත්තාප වෙනවා. නැත්නම් කැඩි කැඩි හැදෙන එකක් බව දන්නවනම් කැඩෙන එක උගේ වැඩේ හදන එක මගේ වැඩේ කියලා දන්නවනම් ඒ මනුස්සයාට කැඩෙන්න කැඩෙන්න නැවත හැදීමේ ක්‍රමවේදය ශිල්ප ක්‍රමය දිනු කරගන්න පුළුවන්. ඉතින් අද ධර්ම දේශනාවත් මේ ශිරු දිනාට ඊ වාගේ Taman දන්න දේ උපමට්ටම් කරගන්න ශක්තිය ධෛර්යය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මෙහෙදි පුරුද්දක් තියෙනවා පරණ පුරුද්දක් ධර්මදේශනා ඉවර වෙලා මේ දේශනාව සම්බන්ධව විවේචකල යුතුයක් තියෙනවා නම් කිටි වශයෙන් කිටියෙන් පිරිසුදු කරගෙන එම්පින්ස සිල් වේලාවක් කරගන්න නිසා කාට හරි මේ ධර්ම දේශනා සම්බන්ධයෙන් කිවිතුකල යුතුව පිරිසුදු කරගත් යමක් තියෙනවා නම් ප්‍රශ්න ස්වරූපයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලයි. සම්මතවද සංඥා නිරෝධේ කියන එකේ සංඥා නාගන්නා කියන එකේ සමානතාවකට සම්බන්ධ තියෙනවා තමයි. සංඥා නිරෝධයට ඉස්සර වෙලා යව නේව සංඥානා සංඥායතන තමයි මේ තිප්පොළ වශයෙන් පාවිච්චි කරන්නේ. අපි දඩයක් කාර්යෝ තිප්පොළවල් තියෙනෝනේ. සත්තු එන්නේ නැතනම් අල්ලන්න තිප්පොළේනේ ඉන්නේ ගිහිල්ලා. ඉන්නකොට තමයි එතන ඉතින් මේ වතුර කඩක් ළඟ හරි සත්තු යනවා එන ඔය වගේ නේව සංඥානා සංඥා කියන්නේ සංඥාව ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. කියන්නේ සංඥා තියෙනකොට එයා දන්න ඕක නැති වෙනවා. නැති වෙනකොට දන්න ඕක එනවා. ඒකකට ගන්න අඩු කියන දෙයක් නැහැ. නිකම් මොහොතට allele ඉන්නවා වගේ. එක එක රැලක්වත් ස්ථිර නැහැ. සංඥා වෙනවා. සංඥා ඉස්සාවි සංඥා වලට බය වෙනවනේ කෙලස් වෙනවා. නම් දැන් නැහැ. එයා ඉන්නේ අඬ. හැබැයි ගියාලා සංසිඳුනට ආයෙනවා. ඒ නිසා සංඥාවයි කියලා gadu ගෙනින්නේ ඒකත් හොඳ තිප්පලක්. ඉස්සර සංඥාවට චෝදනා කරා, වර්ගකරණය කරා, හොඳ නරක බැලුවා දැන් සංඥාව එනවා. එනකොට තියෙන බව දන්නවා. ඒකට සංජී වෙනවා. අනිකට දැන් සංඥාව නැහැ, මතක නැහැ. ඒ දෙකේ වෙනස නැති මට්ටමට යනකොට ඒක නේව සංඥා නා සංඥාද වශයෙන් නමුත් එතන රඳාපවතින්න පුළුවන්. බුදුන්සේ කියන එතන රඳුනොත් ඒ බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා හිර වෙනවා. සංඥා නිරෝධය කියලා කියන්නේ ලස්සනට කියනවා සංඥා නැති තැනදී සංඥා නැති බව දැනගන්න බෑ. සංඥා නැති බව සංඥා නැතුව හිටියා කියලා දැනගන්නේ මේ විවේකේ ඉඳලා විවේකේ කැඩිච්ච වෙලාවේ දන්නවා මම මෙතෙක් කළා ඉඳලා තියෙන්නේ දන්නේ නැත්නම් කියලා. එතකොට කැඩිච්ච එක පිළිබඳව අපි රණ්ඩු කරනවා ආරෝ කරනවා යුද්ධ කිමිතර කර තිබුණු සංඥාව කැඩුනායි කියලා. එහෙම නැත්නම් අනේ මීට ඉස්සලා හිටියේ මම අතරම වෙලා අබැග්ග වෙලාද කියලා ඊට ඉස්සලා තියෙන සංඥා නැති තැන අව탁සිරු කරනවා. ආන්නේ වෝඩ කන් කරන්නේ කරන්නේ නැතුව දැන් ගොරෝසු උනාට මීට ඉස්සලා තිබුණේ සංඥා නැති තැනක් ඒකයි Nirodhe කියන්නේ ඒකටයි මට යන්න ඕන කියලා අන්නේ හීනකට අවදි වෙන්න වගේ එකට පුරුදු කරන එක තමයි සංඥග්ගේ ඉඳලා නිරෝධයට කරන නිරෝධය සඳහා කරන ප්‍රයත්නය ඒක මේ ගා කුලට ගියාට පස්සේ සරුංගලයක් සරුංගලේ නූල කඩලාට වගේ දුවට ගිය සරුංගල අපිට බාලා ගෙදර ගෙනියන්නේ ආසහිත ඉන්නේ කවදාකවත් මං අද පුසාන කියලා මෙච්චර උඩ ගියේ නෑ කියලා. ඒත් සමහර විලාට අපේ පැත්තේ හිටියගේ උට කන පොඩි කොල්ලේ නිකන් සරුංගල් බාස් කියලා කියන්නේ. පුදුම දක්ෂයි. ඉතින් උගේ වැඩි උඩට ගියාට පස්සේ කඩලා එරියට පස්සේ උඩ තුලියක් තියෙනවා. එච්චර. මුද්දටම හදපු සනගලේ කඩලා අන්න වගේ සංඥාව අඩු කරලා අඩු කරලා අඩු කරලා අඩු කරලා එතෙන්දි කියනවා. අප සංඥාවක් ඇවිල්ලා නෙවෙයි ඒක කරන්නේ. ඇතුළු තීන්දුව ඉවර කරන්න. ඒක වචනෙන් කියන්න අමාරු. තර්ක කරන්න අමාරු. ඒකට ඒකයි නිව සංඥානා සංඥාති කියන්නේ තිප්පොලක්. සත්‍ය අනේ දන දඩයන් කරන්න පුළුවන්, හක්කලක් කරන්න පුළුවන් තිප්පොලක්. ඒකට ආස වෙන්න ඉඩ තියෙනවා. ඔය සංඥා නිරෝධය කියන විදිහ ආශ කරන්න දෙයක් නැහැ නේ කරන්න මෙනු කරන්න දෙයක්වත් නැහැ. ඒ ඉතින් අර නේව සංඥා නාසඤ්ඤාට සාපේක්ෂව තමයි මේක කියන්නේ. නෑ සමතෙන් තමයි වචනේ කියන්නේ නේව සංඥා නාසඤ්ඤා ආයතනයක් කිය. ටිප්පොලක් ගැන කතා කරනවා. ඒ සමතේ කා නිවන් දකින්න බෑනේ. බුදුරජාණන් වහන්සේ උද්දකාරාම පුත්‍රකාට ජාලා උතෙන් ගියානේ. ඊට පස්සේ තේිනවා මේක නිකන් බීමක් බීමත් ගතියක් මතේ රිච්චාම ආයෙ කාමයට වැඩ. බීලා ඉන්න වෙලාව නම් දිවන් දක්වා වගේ ඉන්න පුළුවන්. සූස්තිය කියලා ගත්තේ. ඉතින් මේ මාව සූස්ති කරන්නේ නැතුව ඕන දෙයක් කරගන්නේ. කන්ද කාලා ඇවිල්ලාට පස්සේ ගාලා සර් මේ සූස්ති කරගන්න නැතුව ඕන දෙයක් කරගන්නේ කියලා ගහලා වැන්න එකට දැන් මම කන සූස්ති කරන්නේ මේ. ඒ වගේ නේව සංඥා නායතන සූස්තිය. හැබැයි කාටවත් කරදරයක් නැහැ. බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ නමුත් ආපෝ කරගලා ආය වැටෙනවා සංසාරේ. එතනිලා යන්නේ මේ සංඥා නැති නිරෝධයට යන එකක් ගැන ඒක හරීම විප්ලවයි. ඒක කොටින්ම කියනවා සියදීනස ගැනීම. සිස්. ඉතින් ගියාරසේ නූල කපලා. කපන්න දෙයක් නැහැ. ඉතින් කවුද කැමති මෙච්චර උඩු ගියාට පස්සේ එයාට ඕන පාටියක් දාලා කියා බාන්නේ මට නීව සංඥාන ආඥාන දාත තියෙනවා මට නිරෝධයක් තියෙනවා කියලා කියන්න යදන්නේ එයා කරන දේ වෙනකොට කපලා දාන එක. ඉතින් තම ගෝධනෙක් කියන බුදුරජාණන්ගේ අවසානයේ නාස්තික වාදයක් කියලා. මුසන් කියන තියෙන හරියක් තියෙන දුක නම් ඒකේ නාස්තිය කියලා කියන්නේ සබක්. ඉතින් මම හිතන්නේ ඒක කිව්වොත් මේගොල්ලෝ ඊගා රිට්‍රීට් එකට එන්නේ නැහැ. ඒගොල්ලෝගේ අම්මෝ මේක හදාන ගෙදර ගෙනියන්න ඕන වෙලා තියෙන්නේ. මේව ඉවර කරගෙන යන්න આવත් මේක වදකාගාරයක් නේ. අම්මෝ ඊට වැඩි හොඳයි හිට්ලර් කියලා. නිසා ලාවට කියලා දෙන්නේ. ඒක හැටි දෙන්නේ නැහැ. දීපු ගමන් ඒ ස්මෘතාවට යනවා. පොඩි උන්ට දෙන්න ඕනනේ තරහා. දීපු ගමන් ඒක මේ දිරව ගන්න බැරුව යනවා. හොඳට පුරුදු වෙච්ච කරණ තේරෙනවා. ආයේ මේ අඤ්ඤම් පඤ්ඤම් මොකක්වත් නැහැ. අන්තිමටම ගෙවන්න ඕන. ගෙවලා ගෙවලා ගෙවලා පෙකෙන වෙලෙම කවනවා. චක්. සරුපලේ උඟල කපනවා. ඒක කරන දෙයක්ද, කරන දෙයක්ද, බුද්ධ විඳින්න පුළුවන් දෙයක්ද, නැති දෙයක්ද කියන එක අනිර්වචනීය. වචෙන්ට නගා ගන්න බෑ. ඒක කියන්න හරිය බය මේ ළඟදී ආමුරු කෙනෙක් හොඳටම බැන්නලු කියලා කියනවා. මේ අනිච්චන් දුක්ඛන් අනත්තන් කියන්න එපා ඕකේ තියෙන එක. ඒකට අපි පස්සට ගන්න. ඒක අයින් කරන්න කියලා බුද්ධාගම. අයින් කළොත් හොඳ බෝධි පූජාවක් වගේ දෙයක් තමයි. ඉතින් බජව්වක් තියෙනවා, කොඩි තියෙනවා, ශබ්ද තියෙනවා, වැඩේ යනවනේ. ඔය වගේ නරක දේවල් බුද්ධ ධර්මේ දාපම බුද්ධහට පාඩුයි කියනවා. මේ මේ මේ ළඟදී ඇති කරගත්ත ඔය මොකද්ද සමිතියක ආමරු කෙනෙක් වගේ ඒ ඕනේ නැති දේවල් ඔය ශූන්‍යතාව වගේ මේ බලන්න උඩ කාල කන්නේද කොච්චර කාල ගන්න මේ මොකටද මේ බුද්ධ ධර්මේ කතා කරනවා අයින් කළා දාන්නේ. අලුත් ධර්ම සංගායනා කළා ওই ටික අයින් කෙරුවනම් සෑහෙන විකුණන්න පුළුවන් තීතුරු වෙන බුද්ධ. අරක විකිනේ නැහැ. හොස්පිටල් සාමාන්‍ය පංච නිවාරණ දැන් උතන නිවුණාට පස්සේ මේ සයන්ස් ප්‍රතිම ඥානය පත් වෙන්නේ එතනදලා මේ සාමාන්‍ය ගිහියක අවුකින් දැන් විදර්ශනායන ඒකාග්‍රතාව සිතකට ගිහිලද එතනින් නීවර නැතිවීම ඒකාන්තයෙන්ම ප්‍රථම ධානය නෙවෙයි ඒක තමයි උපසමත ධානේ විපස්සනා වෙදිත් එතෙන් යනවා ඒතකොට ගිහලා එතන පූඩාරංග අහන ටැග් ගහන්නේ නැහැ මේ මේ ප්‍රථම ධානයේ මෙච්චර මට ඉඩම තියෙනවා මේක හතරක් ගියක් අටවට්ටන්ගේ මොකක්වත් නැහැ. ඒ අර හොප් ස්ටෙප් ඇන් ජම්ප් එකේ කකුල තිබ්බ ගත්තා එතන. ඔව් මේ අපි මොකද පිකප් බෝඩ් එක කියලා එකක් තියෙන දුවනකොට පික් කරන්න ගන්න බෝඩ් එක ඒක ගන්න ගැම්ම ගන්න මිසක ඒක ළඟලා ඉන්න නෙවෙයිනේ on your mark get set සරසෙන් එලවෙන් කියන තැන ඉඳලා ඒ ගැම්ම ගන්න යා කියනකොට පණින්නනේ එතකොට මේ බෝඩ් එකට ආදරේ නෙවෙයිනේ ඒක ඉන්නේ ඒක පාවිච්චි කරනවා ඒක පැනලා යන්න. ඒ වගේ ප්‍රථම ධානයේ සම්බන්ධ නැත්නම් මේ නිවර්ණ නැති தত্ত্বය ආඩම්බර පාන කියා පාට බැජ්ජෙල්ල ගන්න සත්‍යක් වෙනවා සමාධි භාවනාවේදී. විපස්සනා භාවනාවේ කියනවා ඒක ගිලි ගායකට පයින්නවා කිය. ඒකට ගිල ඒක අල්ල නැත්නම් ඒක ඒකට පයින්නවා. ඒ නිසා මා ගුණමගු වැඩක් විපස්සනා භාවනාව කියන්නේ. උදාහරණයක් විතර හිර වෙලා හිටියයි එතනම සතුටුයි උදේ භාවනා කරලා සාප්පට යනවා දවසම සතුටින් ඉන්නවා හැය රැය වෙනකොට නෑ. අවුරුද්ද යන ඉතින් බොහොම සුළු කාලයක් සංසාරෙත් එක බලනකොට. සංසාරේ කියන්නේ කොහොමද? සීමාවක් නැති අවුරුද්දකින් හරි කවන්නේ ගලව ගත්තා. මම අවුරුදු 10ක් විතර ප්‍රමාණයල වෙතින් ලොකු සාහිත්‍ය කරද්දී මාට මම බැන්න එක යෝගා මේ ගුරුවරයෙකුට එකපාරට. දෙක මෙයක් මාව කෑවයි කියලා මේ කමඨාන් සුද්ධ කරනවා. මොකද මේ නම කිව්ව මං කව සාන්ත ඔතෙන් ගිහිල්ලා මෙන්න මෙහෙම මට කියලා දුන්නේ ඒ නිසා මට දැන් අවුරුදු 10කට ඉස්සෙල්ලා නම ඒ හිතලා වරද්දලා කිව්ව නෙයි. ඒ එයා දන්නේ නැති ඉතින් අවුරුදු 10 කෙනෙක් මොකද සංසාරෙත් එක බලන ඉතින් හරිනේ දැන්. අවුරුදු 10 වන්නේ කල්ප 10ක් වර යන්නේ නේද ඉතින්. ඉවරයි. ඒ ගුරු වලට බැලලා වැඩ නැහැ. ඉතුට්ටි කරගෙන යන්නේ කියලා. සරයි සුන්ස. ඒකට ඉන්න ඉන්න කරනකොට මෙනෙහි කරන්නේ නැතුව එන ආරමුණ දිහා බලන්නේ ඉතට මිනී කරන්න ඕලෑ කරන්න ඕනේ. නේ නොකරන ලෑ කරන්න නොකර ඉන්නවා. ඒ කියන්නේ කාර් එකේ ෆස්ට් ගියර් එක දාලා ඉවරලා කොතෙන්ද සෙකන්ඩ් එක දාන්නේ කියලා මට කියලා දෙන්න පුළුවන්. ෆස්ට් එකට දාන්න නැතුව සෙකන්ඩ් එකට දාන්න පුළුවන්. දාන්න හොඳ නෑ පුළුවන්. ඉතින් ගිනී ගලිය තුලෑ කරන්න. මල හැලෙන වෙලාවක් තියෙනවා. හැලෙන වෙලාවේ නතර කරන්න දැනගන්න. ඒක ඉතින් වචනෙන් කිව්වට මේ ඒතර කහ පාටෙයිද ඇඟට දැනෙයිද උදේ කීයටද කරන්න ඕනේ බෑනේ එහෙම ගන්න නැහැ නේද මිනේ කරනකම් මිනේ කරන්නේ නිින්ද මත යන බාධාන මිනේ කරනවා. ඊමත් නැහැනේ. ආ කරත්තේ කරත්තේ පදවනකොට ගල් කවිය කියන්න ඕන කොහෙලාද කියලා ගොනා කියලා දෙන. නැහැනේ කරත්ත කර දැනගන්න ගොනාට නිදිමත වෙනවනම් අයියෙන් ගල් කවිය කියලා පොඩ්ඩක් ගහලා ගන්නවා. ඉතින් හොඳට ගෙජ්ජි වල හොල්ලගෙන ඇදිනවනම් පඩංගුල ගිහින් හොඳ නැප් එකක් දාගන්නවා ඒ වෙලාවේ. ඉතින් දන්නෝ ගෙජ්ජි වලනකොට ගොනා අදිනවා මේක. ඒ වෙලාවේදී නැගිටලා ගිහිල්ලා ගගහ දඟලන්න ඕනේ අnder පාන්න ඕනේ ගල්කවි කියන්න ඕනේ. ඉතින් ඒක ගණ ගුණා කියලා දෙන්නේ නැහැ. කරත්තකාරය දැනගන්න ඕනේ. කරත් යනවන යන්නයි. නෑනේ. ගත්ත ගෙවිල තැලුවක වලිගේ හප්පල දනකුර ගාන හර කණ කිට්ටවන්න හරි. ඉතින් යන්න නෑනේ නිකන්යි. ඒක තමයි හරි අමාරු දෙය කියලා දෙන්න. හැම කෙනාම හිතනවා ඒක කියලා දෙයි. කොහොම මේ කියලා දෙන්නේ ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට මේ වෙලාවේ දාන්න ඕනේ. සෙකන්ඩ් ඉඳලා තර්ඩ් එකට දාන්න කියලා කවදාකවත් ටෙක්නිකල් රයිටින් කරන්න බෑනේ. ඒක කොතෙන්ද නැගම මෙනේ කරන්න ඕනද කොතෙන්ද මෙනේ කිරීම හැලෙනවද එතෙන්දි කරබනින්න ඕනද කියන එක මේ මං කියන වචන වලින් එහා මට දන්නේ නැහැ කියලා දෙන්න. මෙහෙම කියනකොට තේරෙනවද නැත්නම් පැටලෙනවද? කොහොමද තේරුම් ගත්තේ කියන බෑ. يعني කිසි දෙයක් මේ කරලා ගිහලා කිසියක් පේනකොට ඒ පේන දිහා බලනින්නවා එතකොට අර අරමුණ අතහැරලා කියලා තේරෙනවා. ඔය වචන කියන්න බෑ මං හින්දේ තේරුම් ගත්තද කියලා. කියන්න පුළුවන් මිනේ නොකර හිටියොත් හිත පිටියයි නිින්ද වැටේ කියලා දන්නවනේ මිනේ කරන්න. හිත පිටියන්නේ නැත්නම් නිින්දට වැටෙන්නේ නැත්නම් මිනේ නොකර බලන්න. මිනේ කිරීමේ ලැබෙන ආනිසංස දෙක තමයි නිින්ද යන්න දෙන්නේ. මිනේ කරන එකට විතරයි හිත යන්නේ පිට යන්න දෙන්නේ. ඒ ආනිසංස දෙක තියෙනවා ඒක ඕනනම් ගන්න. නැත්නම් පැත්තක තියන්න. පැත්තක කියන්නේ විහි කරනවා නෙවෙයි ආය වුණොත් ගන්න තියා ගන්නවා. කරත් පැත්තක කෙවිත අරන් තියාගෙන යනවා. කෙවිතෙන් ගහ ගා යන්නේ නැහැ. ඕන වෙනකොට කෙවිත ගන්නවා. කෙවිත විසි කරන්නේ. ඒ වගේ විතක්ක ਵਿਚාරේ පාවිච්චි කරන්න ඕන කොයිලාද කියලා දැනගෙන පාවිච්චි කරන්න. නැති වෙලා තියාගන්න පස්සේ පාවිච්චි කරන්න. එතකොට තේරෙනවද? කියන්න බෑ නායසරයක් කොහොමද තේරුම් ගත්තේ? අමාරුයි ප්‍රශ්නයක් අහපුවම හරි අමාරුයි මම කොටු කරනවා. ඒකයි වෙන්නේ. පිටියට ඉර කරලා දෙකක් අනිනවා. ඉතින් නේද වැඩන්නේ මම හැමදාම එකම කියනකොට මටත් තමයි ලියලා මම ඉතින් කරන්නේ පච්ච පච්ච කොටලා රිදෙන්න. වෛර පළු හිටින්න ගහනවා. කොහොම තේරුම් ගත්තේ කියපන්. කැමති නැද්ද කියන්නේ? විචක්ක ਵਿਚාර කොතෙන්ද අහලන්න ඕන කියලා දෙවිදියකට මම සුද්ධ කරන්න උත්සාහ කරා. ඊට පස්සේ දැන් තමයි තේරුම් ගත්ත ඇලි කොහොමද කියලා කියන්න බෑ. ඒකට අනික් කටේටත් ඔගේ හොඳ සුද්ධියක් වෙනවා. අර ගුණාට ගහනකොට එකෙකුට කලා දෙකට ගහනකොට මුදුනටත් වදිනවා. ඌ ටිකක් පයික් මං කරනවා අර අර අඬ ඡන්දේ සාහට අඬ හැරෙන්නේ. ඒක තමයි ක්‍රමය. කියුම් බෑ. නැතම් පැටලුණා. තව කමරකට උදව් කරන්න බෑ. අවසරනම් ඒක එතන එක අරමුණේම හිටියා නම් එතන ਵਿਚාරේ ආව විචාරක ਵਿਚාර දෙකෙන්ම ඇතුළට ගන්න නැතුව අරමුණේම හිටියා නම් එතනින් පැන ගන්න පුළුවන් නේද? දැන් නිදිමත වෙනවනම් භාවනා කරගන්න බෑ නේද? අරමුණු වල රස්ත්‍ය අනන්නත්තර වෙනවනම් විතක් ਵਿਚාර පාවිච්චි කරන්න. ඒක හොඳට කී කරුණ තමන්ට කොච්චර අරමුණු දුනා තමන්ට ඕන අරමුණේ හිත හිටිනවනම් ඕනේ නෑ. ඒ කරන්න යෑම කරදරයක් එතකොට. ඒකට අර හිතේ තියෙන අර ඒ අරමුණට යන ගතිය බාධා වෙනවා විතක් ਵਿਚාර නිසා. ඒ නිසා ඒව අවඩක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒව නොකර කරන්න බලන්න. කවුන් ගෙඩිය මේ මොනවාද? මුංගට කවුන් හදනවා කපන්න නැතුව කලලා හදන එක දන්නවද? අවමඩ හදන්නේ. ඒක තැලේ දැම්මම ඒක පෙරලෙනවා. පිපුණාද පෙරලන පෙරලන පස්සේ ආය තෙල් දාන්න ඕනේ නැහැ. පෙරලෙනකන් තෙල් වක් කරනවා. ඒකම පෙරලෙනවා. පෙරලන පස්සේ ආය තෙල් දාන්න ඕනේ නැහැ. ඉච්චරයි. පෙරලෙන්නේ නැත්තම් තෙල් දාන්න. මොකද කියන්නේ ලෝකවලු මං කියන බොරුද? උංගන ගම බදලා නැද්ද? ආ ඔය මේකේ වෙන්නේ නැහැ. කපන කැවුම් වල පිපෙන්නේ නැහැ. කපන මං කරලා තියෙනවා. කපන කැවුම් පිපෙන්නේ අතෙන් තලන්න කියනවා. අතෙන් තලලා රවුම හැදුවට පස්සේ කැවුම දාලා එක අතනේ රැම්බෙන්නේ තෙල්ලක් කරනවා. එයා පෙරලෙනවා ඊට පස්සේ. යටපැත්තට බෝලේ ඇවිල්ලා පෙරලෙනවා. පෙරලුණාට පස්සේ ආයෙ තෙල් දාන්න ඕනේ. එනම් විතක්ක ਵਿਚාර කියන්නේ තෙල් දානවා වගේ වැඩක්. බැලුම පිපිලා එනකම්. කැවුම් පිපිලා එනකම් තෙල් දාන්න. එයාම පෙරලෙන ගත්තට පස්සේ තෙල් දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඕනේ නැහැ. ඒ වගේ ළමයි පාඩම් උගෙන ගන්නකොට ඒ ළමයින්ට කටපාඩම් කරනවා ටීචර් ළඟ තියාගෙන. ඉතින් ළමයට වචන දැකලා කියන්න පුළුවන් නම් ඊට පස්සේ එයා කටපාඩම් කරන්න ඕනේ එයා දන්නවා. එතකම්ම කරන්න ඕන. අවසරයි සම්මන්න මේ දැන් සමත ක්‍රමයේද ගත්තොත් මේ පළවෙනි ධානය ඒ විදිහට ගිහිල්ලා අවසානයේ මේ එයත් විදර්ශනාවට වැටලා හරි මේ සංඥාව අතර. එතකොට මේ විපස්සනා යන කෙනාත් ඒ ආකාරයෙන් මේ ධානයට සමාන ආකාරයෙන් හරියනවා. එතකොට අර ත්‍රිලක්ෂණය කියන මේ අනිත්‍ය අනාත්ම ඒවා මේ අදාළ වෙන්නේ අන්තිමට සංඥාව අතරින් යාගේ හිත මේ සැකසීමටද නැතුව සම්මත විදර්ශනා දෙක කියන්නේ වීතික්‍රම කෙලෙස් පරිඋත් ทาน කෙලෙස් වලට විතරයි. අනුසය කෙලෙස් වලට යනකොට සමතෙන් කරන්නේ දැන් නැහැ විපස්සනා විතරමයි. ඒ නිසා අපි මේ කතා කරන්නේ වීතිකම කෙලෙස් එක. පංච නීවරණ ධර්මයත් එක්ක කතා කරනකොට සමතෙන් යන්න පුළුවන් විපස්සනා යන්න පුළුවන්. සමතෙන් ගිහිල්ලා විපස්සනට හරවන්න පුළුවන්. විපස්සනා ගිහිල්ලා සමතට හරවන්න පුළුවන්. දෙක මාරු කර කර යන්න පුළුවන්. ඒ නිසා මේකේ තෝරන්න ගිය මිනිහා මේ ලංකාව වගේ රටක කුල බේදය අඳුල්ලා දෙන්න හදනවා වගේ. දැන් අපි අන්තම් ඒක අමතක කරගෙන යන වෙලාවක් තියෙන්නේ. අපි දැන් සුසුකම් වල රසාදුන ගියා. මේ උඹ උඩ අඩු කුලේද, පාත් කුලේද, මුමුත් ඊටුර ගන්නද, මගුල්ට ගන්න කිව්වොත් මිරේ යටපන් තියාගත්තර කමන්නේ අපි ගොලවන්ත තමයි නමුත් අඟවන්න නැතුව ඉන්න පුළුවන් නෑ නෑ නෑ මේ අමුත්තේ තුල ගන්න බෑ අඩු කුලිය කට්ටි කිව්වොත් අන්න අවශ්‍ය ප්‍රශ්නයක් නේ ඒ මනසට කාදා ඡන්දිල්ලන්න පුළුවන් වේද ආවෝ කකුලවන්තය කියලා කැපෙනවා ඒක තියාගෙන පැත්තකට ඉන්නේ තියෙක ඒ නැති දේවල් වලට සම්බන්ධ නැහැ ඒ වගේ මේ මේක සමතේ මේ ඉවසන අන්න අවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරනවා එමෙ නැතුව නෙවෙයි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා සමතේ ඉවසනට යන්න පුළුවන් ඉවසනේ සමතේට යන්න පුළුවන් ඊට පස්සේ දෙකම එකතු කරගෙන යන්න පුළුවන්. අපි තුමු කොයිලා ගරි කැලණි ගංගායි මහරි ගංගායි එකතු වෙනවා කියලා ගංගා යමුනා වගේ. ඒකෙන් පල්ලේ හරි ගියාට පස්සේ මේ ගංගා ඇතුලේ මේ යමුනා නයි ගියයිද? ඕිනම් උඩහට ගිහිලා ගියාගේ මේක නම් ඒකාන්තේම ගංගා ජලය. මේක නම් ඒකාන්තේම යමුනා ජලය. පයි අකුර මැදට ආපුවාම මොන නාතරද පුළුවන් වෙන්නේ මේකේ ගංගා ජලයේද යමුනා ජලයේද කියන්නේ. අනිවාර්යෙන් මේ දෙක එකතු වෙලා යනවනම් අපිට රණ්ඩු කරන්න ඕන මුලට යන්න ඕන. රණ්ඩු අතාරින්න ඕන නම් අගට යන්න ඕන. මන්න හරි කැමති අගපැතර ගිහිල්ලා ඔන්න ඔය එක මට්ටමේ සහෝදරන් කොම සහෝදරංගල් කියන්නේ තමයි කරන්නේ. සහෝදරය කියන්නේ කොහොම ප්‍රශ්නයක් නැහැ. නැත්නම් මේ කුල ભેදය අනම්මනම් තියාගෙන හැබැයි බුදුහාමුදුර කුල ભેද නැති කියලා කුලවන්තෙක් වෙනවා. ගණන් ගන්න නැතුව හිටුවා මනුෂකම මත කරන යන එකයි දෙනෝගේ මේ භාවනාව කරන්න. භාවනා කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව සතිය කියන වචනේ පාවිච්චි කරන්නේ එන්නෙම නෑ ප්‍රශ්නයක්. සතිය මොකාටවත් මායින් කරන ධර්මයක් නෙවෙයි. හරි අපි ගොඩාක් කතා කරලා හිටියා වෙන මොනක් තියෙනවද අපිට නැගිටින්න ඉස්සෙල්ලා මතක් කරගන්න දේවල්. එහෙනම් අපි තව තවත් ಜಾති ගාථා සජ්ජායනා කරලා